ඒ භද්දේ කරත්ත සූත්‍රය විශේෂයක් වශයෙන් කියනවා නම් මජ්ක්‍ධිම නිකායේම හතර පොලක සඳහන් වෙලා තියෙනවා. ඒකෙන් ගොඩක් අර සතිපට්ඨාන ප්‍රතිපදාව, රත විනීත ප්‍රතිපදාව, නාලක ප්‍රතිපදාව, තුවටක ප්‍රතිපදාව වගේ සර්වචනාංශයේ ඉගැන්වීමක් එක විදිහකට පිටු කරලා දක්වන ක්‍රමයක් මේකේ පේන්න තියෙනවා. ඒ වගේ මේක සූත්‍ර විද්‍යාව බලනකොටම පේනවා විපස්සනාවට බරව වෙන විදිහට කියනවා නම් සුද්ධ ශුෂ්ක විපස්සනාවකින් ඒ පැත්තට අනුග්‍රහ කරන ඒකෙන් කියන්නේ සමතේට විරසක වෙනවයි කියලා. නමුත් සුදු විපස්සනාවට වගේ ගැලපෙන සූත්‍ර ටිකක් ඒ සර්වචනසේ වැඩ ඉන්න 45 අවුරුද්ද ඇතුළතම හතර වතාවක් ඒක නැවත නැවත නැවත නැවත කියවෙන සංසිද්ධි වෙලා තියෙනවා මේ අපි ළඟ තියෙන ත්‍රිපිටකය දිහා බලනකොට ඊට වැඩි ගහන සිති ගණක් වෙන්න ඇති. නමුත් මේ සංගීතකාරක ස්වාමීන් වහන්සේලා විශේෂයෙන්ම ආනන්ද ස්වාමීන් වහන්සේ මේක හතර හතර පොලක මජ්ක්‍ධිම නිකායෙම ටිකට උපරිපන්නාසික සඳහන් කරලා තියෙනවා. නම ඒක ඊටාම ගැඹුරක්. එහෙම නැත්නම් භාවනාවේ ධර්මයේ ගැඹිරත්වයක් දක්වනවා. නමුත් ඒක අද වෙනකොට මේ අවුරුදු 2600 ගත වෙනකොට යම් ප්‍රශ්නයක් එහෙම නැත්නම් ප්‍රහේලිකාවක් ඉතුරු කරලා තියෙනවා මේ භද්දේ කරත්ත කියන වචනේ තේරුම අර්ථ විග්‍රහය පිළිසිදු නැහැ. ඉතින් ඒ නිසා ඒ කාලේ සමහර විටක නිතරම වහවිච්ච වෙච්ච කවුරුත් වගේ දන්න හේතුව නිසා වෙන්නේ නැති මේකට අර්ථකථන දෙන්න කවුරුත් පෙළඹිලා නැහැ. භද්දේ කරත්ත කියන්නේ මොකද්ද කියන එක අර්ථකථන දීලා නැහැ. නමුත් අන්තර්ගතයේ බලනකොට කියන කතාව යොමෝ පේනවා. ඒක නිසා අපි ඉක්මන් වෙන්න නරකයි. මේ අර්ථකථනය නමේ අර්ථකථනය මොකද්ද කියලා පරිවර්තනය කරනවා. මේ බද්දේ කරත්ත කියන නම පාවිච්චි කරමු. නමුත් මේ සූත්‍රය විග්‍රහ කරගෙන යනකොට ඒකෙන් ගම්ම්‍ය වෙන අර්ථය අනුව අටුවාචාර්යන් වහන්සේලා එහෙම නැත්නම් මෑත කාලේ ආචාර්යන් වහන්සේලා එක එකනා දෙන්න තිබුණු අර්ථ අපිට දැක ගන්න පුළුවන් ඒ ඒ ඇත්ත මේ මේ තැන්වල මේ මේ ලක්ෂණ අනුව මේ මේ අර්ථ දීලා තියෙනවායි කියලා. ඉතින් මේක ඉස්සල්ලාම සරුවචනාංශයේ දේශනා කරනකොට මේ මුල් බද්දේකරත් සූත්‍රයම ඒ ප්‍රධාන වශයෙන් ගාථා හතරකින් තමයි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකේ පළවෙනි ගාථා දෙක තමයි අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව වශයෙන් තියාගත්තේ අතීතං නාන්වාගමේය නප්පටිකං කිය අනාගතං කියලා. ඒ පළවෙනි ගාථාර්ථය ගත්තොත් අතීතං නාන්වාගමීය මේ කියන බද්දේක රත්ත්‍රය දන්න කෙනා බද්දේක රත්ත්‍රය කියලා කිය හැකියාට. බද්දේක රත්ත්‍රය අතීතයේ අනුව ගමන් කරන්නේ. ඊට අනි අතීතයේ රස විඳින්නේ නැහැ. අතීතයේ ලුහු බඳින්නේ නැහැ කියන එකයි කියන අදහස් කරන්නේ. නප්පටිකංකේ අනාගතං අනාගතයක් පතන්නේත් නැහැ. පච්චුප්පන්නංච යෝ ධම්මං තත් තත් විපස්සතිය වෙනුවට ප්‍රත්‍යুৎපන්න වූ යම් යම් ධර්ම කොටස් තියෙනවා නම් ඒ අනුව විපස්සනා කරනවා ඒ විශේෂ දැක්මට යොමු කරනවා ඒකලා පළවෙනි ගාථාවෙම දෙක තුන හතර පදවලින් කියනවා ඇයි අතීතය සහ අනාගතය අතීතේ ලුණුබන්නේ අනාගතය ප්‍රාර්ථනා නොකරන්නේ යදතීතම් පහීනන්තම් යම් අතීතයක් වුණා නම් ඒක දැන් ගිහිල්ලා ඉවරයි ඒක නැවතත් පිටිපස්ස හරහා ඉන්න එකෙන් කිසිම ප්‍රත්‍යක්ෂයකට සම්බන්ධ වෙච්ච දෙයක් එහෙම නැත්නම් හිත උපේක්ෂා කරන මැදිහත් කරන කිසිම දෙයක් ලබන්න බෑ වෙනත් තැනකින් සරුවචනාංශයේ දේශනා කරපු අර්ථයක් ගත්තොත් අතීතයේ අවසන් අවසන් සිද්ධ වෙන පශ්චාත්තාපේමයි ඒක හරියට චතුරාර්ය සත්‍ය වගේ සත්‍ය ධර්මයක් කවුරු නමුත් අතීතයට යනවනම් අතීතයට ගිහිලා හැරුණොත් හැම වෙලාවෙම තියෙන පශ්චාත්තාපය. ඒක සර්වඥාන්තරත් එකයි. ඉතින් ඒක නිසා යම් කෙනෙක්ගේ අතීතය ලුහුබඳින්න යනවා නම් ඒ කියන්නේ මේ පුද්ගලගේ චරිතය වශයෙන් මෙයා පශ්චාත්තාපයට කැමතියි. නැත්නම් පශ්චාත්තාප චරිත චරුචරු චරිත තමයි ඔය අතීතය නිතරම අවශ්‍ය අවශ්‍ය ගත කරන්නේ. ඉතින් ඒක සාමාන්‍ය සමාජික ධර්මano බලනකොට මග අරින්න බැරි හැබැයිට අතීතයේ අවුස්සන කෙලෙස් වගේ තමයි අපේ හිතේ තියෙන්නේ. ඒක නිසා සමහර විටක අතීතය කියන්නේ ප්‍රත්‍යක්ෂේ නෙවෙයි ඒක ප්‍රත්‍යක්ෂයට බාධා කරන දෙයක්. අතීතයට පුරුද්දට අනුව ගියත් නැත්නම් අපි වගකීම් කියලා හිතලා ගියත් ඒක පශ්චාත්තාපය තමයි දෙන්නේ කියලා පිළිගත්තත් නොයා නතර කරනවා කියන එක එච්චර අමාරු නෑ. එච්චර ලේසි නෑ. ඒ තරම්ම අපේ හිත මේ කෙලෙස් වල තත්ත්වගත වෙලා තියෙන්නේ. නමුත් මෙතන මූල ධර්ම වශයෙන් පෙන්නනවා යදතීකම් පහින. යමක් ඒ අතීත නම් ඒක දැන් ප්‍රහාණය වෙලා ඉවරයි ගිහිල්ලා ඉවරයි. අතගාලා වැඩක් නෑ. අපත්තංච අනාගතං. අනාගතය කියන එක අපි කොච්චර සැලසුම් කරත් ඒක තාම පත් වෙලා නැහැ. ඒකට ඇවිල්ලා නැහැ. ඒ නිසා පත් වෙනකොට ඔය හිතන්නේ මොකුත් වෙන්නේ නැහැ. මුන්න සැලසුමක් කරත් අපි ඒක ලොකු විශාරද දැනුම් වලින් ශක්්‍යතා වාර්තා කරලා යම් යම් තීරණ වලට එනවා අපි මෙහෙම මෙහෙම සැලසුම් කරනවා මෙහෙම කරනවා මෙහෙම කරනවා කිය. ඉතින් ඒක අද චීන ශිෂ්ටාචාරය අත්‍යන්ත වැදගත් අංශයක් තමයි මේ අනාගත පිළිබඳ සැලසුම්. හැබැයි මේ අනාගතයේ සැලසුම් කරන ප්‍රධාන වශයෙන් මාරපාක්ෂික ආයතන වල බලපෑම නිසා බව එක එකන දන්නේ නැහැ. මේ මාර්ගපාක්ෂික බලපෑම් නැත්නම් මේ මාර්ගපාක්ෂික සංවිධාන ලෝකේ බලවත් තෙදවත් සංවිධාන නිසා අපි හිතනවා ඒගොල්ල කියන විදිහට ඒ විදිහට සැලසුම් කළොත් අපේ ජීවිතයේ සෝමේ සපකට සුන්දරත්වයකට යයි කියලා. කවදාකවත් වෙලා නැහැ. අපිට දේශනාවකදී කතා කරපු කෙනෙක් කියනවා දියුණුවේ සම්මත රටවලින් ඇවිල්ලා ලංකාව වගේ පුංචි රටවල් වලට මධ්‍යම ආර්ථික සැලසුම් ගැන විශේෂඥ උපදෙස් දෙනවා. ඒගොල්ලන්ගේ විශේෂඥලා වැඩක් කරනවා. ඒ වගේම අපේ රාජ්‍යයන් වලට ආධාර කරනවා. ඒගොල්ලන්ගේ මත පිළිගන්නවා. හැබැයි ඒ දෙන යක්කු සේරම අවස්ථාවාදීව. අහුවෙච්ච තැනක හොරගෙන කරන જાතිය අර පොඩි මිනිහට කියනවා සැලසුම් කරලා වැඩ කරපන් කියලා. අපේ කියන විදිහට සැලසුම් කරලා වැඩ කරපන්. ඒකෝට උඹලගේ දින සියලුම භෞතික සම්පatti මානව සම්පatti හොරාගෙන ගන්න පුළුවන්. යම් විදියකට අපි කිව්වොත් එමෙ නැහැ නෑ. ඔය කිව්වට ඔවා වෙන්නේ නෑ. අපි අත්තම්මල මුත්තම්මල කියවතාවට ඔය යම් කියලා එහෙනම් ආර්ථික සම්බාධක පනවනවා. අපිට දෙන තියෙන සීල වරප්‍රසාද නැති කියලා කියන කිව්වට අහන්නේ. අපි කියන දේ කරනවා නම් කට්ටියට දිනු වෙන්න පුළුවන් කියලා. ඉතින් මේක අපි මහා ජාතික සම්බන්ධ කරන නිදර්ශන වශයෙන් පෙන්වුවාට මේක කිලස් වල හැටි. මේ ජීවිතේ මේ සංසාරේ මාර උගුලේ හැටි ඒ නිසා බුදුහාමුදුරෝ කියනවා අපත්තඥාගත ඒ නිසා නොපත් අනාගතය පිළිබඳව ඒ සැලසුම් වලදී හැබැයිට වරුද්දට ඔය ලොකු ලොක්කෝ කිව්වට කරාට කරුණාකර මතක තියාගන්න එකක් වෙන්නේ නැහැ ඊට පස්සේ උනේ නැතුණාට පස්සේ පශ්චාත්තාප වෙන්න එපා. මොකද බුදුහාමුදුර අපිට කලින්ම පෙන්නලා දීලා තියෙනවා. ඒකෙන් කියන්නේ සැලසුම් හදන්න කතා කරන කට්ටියට විරුද්ධව ප්‍රතිපාල පාලි යන්නවත් කරන්නෙම නැහැ කියලා දැඩිමත ධාරි වෙන්නත් එපා කුරුද්දර කරන්න. කෙරුවට හොඳට මතක තියාගන්න කවදාකවත් ඒකක්වත් හිතූ තාලෙට වෙන්නේ නැහැ. ඔකට අනාත්මය කියලා කියන්නේ. ඒක නිසා අපත්තං චනාගතං. පච්චුප්පන්නංච යෝ ධම්ම තත තත් විපස්සති මේ විදිහට අතීතය පිළිබඳව ලෝබඳින්නේ නැතුව අනාගත ප්‍රාර්ථනා පැතුම් නැතුව කළ යුත්තක් මේ නාස්තික ධර්ම දෙකක් පෙන්නලා බුදුහාමුදුරෝ ආස්තිකත්වය පෙන්නනවා. මේ ඉස්සෙල්ලා කියපු නාස්තික ධර්ම දෙක තමයි අනාගතය ප්‍රාර්ථනා කිරීම සහ අතීතය ලෝබැඳීම. මේ දෙක කාමසුකල්ලි කාණ යෝගයේ සහ අත්කලමතාන් යෝගයට වැටෙනවා. අනාගතය බිනකට ප්‍රාර්ථනා එන්නෙම කාමසුකල්ලි කාණ යෝගයේ. නමුත් පහුවෙන අතීතය ගැන කල්පනා කරනකොට එන්නෙම පශ්චාත්තාපයේ සහිත අත්කලමතාන් යෝගයක්. ඉතින් මේක තමයි ජීවිතයේ තියෙන ජවනිකාව රංගනය. ඉතින් මේක මෙහෙම උණයි කියලා ඒ තියෙන තාලේ රැල්ලට වැටිලා රැල්ලට අහු වෙලා මෙහෙමම කළ යුතුයි කියලා අපි හිතනවා නම් ඒ සමාජශීලී වෙන අදහසෙන් එතකොට පේන තියෙනවා මේ පච්චුප්පන්න ජීව ධම්ම තත තත විපස්සති කියන වර්තමානයේ හිත ගෙනල්ලා එතන එතන විපස්සනා කරන එකට තන්නේ අකුල් හෙලීමක් කරනවා ඒ නිසා ප්‍රතිපත්ති වශයෙන් තේරුම් ගන්න ඕනේ. කාමසුකල්ලිකාන් යෝගයට බර වෙන්න පුළුවන් අනාගත සැලසුම් ඒකාන්තයක්. පශ්චාත්තාපයට බර අතීතයේ හාරවසන ගතිය ඒකාන්තයක්. අපේ හිත බුදුහාමුදුරෝ බද්දේ කරත් යාට කියපු මේ බණ නෑ ඇහුවනම් අනිවාර්යයෙන්ම මරණකම් ගත කරන්නේ අතීතේ සහ අනාගතේ. කවදාහක්වත් වර්තමානයේ තියන්න බෑ. ඒක සර්වඥාන්සේ දේශනා කරන්නේ ඉදි කට්ටක් කෙලින් කරලා ඒ කුඩට කොච්චර අබ අබ වැක්කිරුවත් වැලි වැක්කිරුවත් කවදාහක්වත් එක වැලයට වැලියටයක්වත් ඉදි කට්ට උඩ හිටින්නේ නෑ. ඒ වගේ තමයි ඉනේන දේවල් හේරම දෙපැත්ත කරනවා වගේ සර්වඥාන්සේගේ ධර්මයේ ක්‍රියාත්මක නොවේ නෑ අද්දේක රත්ත නොවෙන සෑම වෙලාවකම වෙන්නේ මොකද්ද අතීතේ සහ අනාගතේ ගත කරනවා. ඉතින් ඒක අපේ සම්ප්‍රදායට කෙරුණත් පුරුද්දට කෙරුණත් එහෙම නැත්නම් නම්බුකාරකමක් කියලා හිතාන කෙරුණත් ඒ සෑම චිත්තක්ෂණයක වෙන්නේ මොකද්ද ක්ෂණේ ඉක්මවන එකයි. ක්ෂණ සම්පත්තිය ඉක්මවන එකයි. ඉක්මවීම නිසා ඒ පුද්ගලයාට වර්තමානට එන්න වෙලාවක් නැහැ. එන එන වර්තමාන අරමුණු මත විපස්සනා කරන්න වෙලාවක් නැහැ. ඉතින් ඉස්සල්ලාම අපි මේ අතීතය අනාගතය අතීතය ලුහුබඳින අනාගත සලසුම් කරනවා කියන මේ දෙක අයින් කරුවට පස්සේ අබෑටයක් ඉදිකට උඩ හිටියයි කියලා හිතමු. ඉතින් බුදුජානනාසේ එපමණකින් එපමණකින් එමතින් නිවනක් සහති කරන්නේ නැහැ. වර්තමානයේ හිත අරමුණට මූණට මූණ දාලා හිටියත් අපි අපේ අපේ සාමාන්‍ය භාවනා භාෂාවෙන් කියනකොට අතීතයට හිත යන්නේ නැතුව අනාගතයට හිත යන්නේ නැතුව වර්තමාන අරමුණට හිත දාලා හිටියට එපමතකින් එපා එමතින් කදාකවත් මේ නිවනට සහතිකයක් නැහැ. ඊට පස්සේ එහෙම ගත්තට පස්සේ බුදුහාමුදුර කියනවා අසං හේරං අසං කුප්පං තං විද්වා මනුබ්‍රෝහි අතීතේ අයින් කරලා අනාගතේ නොපතා වර්තමානයේ හිත පිහිටුවා ගතට පස්සේ අපි අඩු ගානේ මධ්‍යම ප්‍රතිපදාවට <clears throat> එහෙම නැත්නම් ආරියස්ටන්ක් මාර්ගයට එහෙම නැත්නම් සතියටපත් වෙනවා ඊට පස්සේ විශාල ගමනක් තියෙනවා ඒ විශාල ගමනේදී අරතරන් දොරට අත්තිකිලමතාන යෝගයේ කාමසුකල්ලිකාන යෝගේ නැති වුණාට අත්තිකිලමතාන යෝගයේ සහ කාමසුකල්ලිකානේ හේවණැල්ල අරමුණ දිගේ යනකොටත් එනවා. ඒ කියන්නේ විපස්සනා වඩන කොටත් එනවා. ඊට පස්සේ අර ගොරෝසුට අයින් කරපු කාම ආශාවල් සහ නැත්නම් තණ්හාවල් සහ ද්වේෂය කියන දෙක අරමුණේ හිත පිහිටනකොට එන වෙලාවේදී ඒක ඊටදී බොහොම සූක්ෂමව අර වගේම දැකලා අයින් කරන්න කරන්න කරන්න කරන්න පුදුම ගැඹුරක් ධර්මයේ නොදක්ක පැත්තකට යනවා ඒ කැලල කියන්නේ මධ්‍යම ප්‍රතිපදා තේරුවට පස්සේ මධ්‍යම ප්‍රතිපදා දිගේ සූක්ෂම වූ රාගය සහ ද්වේෂය අයින් කරගෙන යන ගමන කිසිම ශාස්ත්‍රුණාංශ නමක් බුදුහාමුදුරුවෝ ඇර විස්තර කළා නැහැ ඒක අරුම ගමනක් තියෙන එකේ. ඒක හිතා ගන්න බැරි එකක්. ඒක හරියට කියනවා නම් මේ කම්බිය විදින්න වගේ ඉතාමත්ම සමබර භාවයක් ගෙනියන්න තියෙනවා. ඒක හරිම සෙල්ලක්කාරයි. හරිම විප්ලවීයයි. ඒක කරන්න කරන්න කරන්න ඒ අසංහිරං අසංකුප්පං කියන විදිහට ඒ අරමුණට හිත තියාගත්තට පස්සෙත් ඒකටත් ආසාවල් ඇති වෙනවා ඒකෙත් ද්වේෂ මතුවෙන්න ඉඩ තියෙනවා. හැබැයි අර අතීතයට ගියා වගේ අනාගතයේ වගේ ගොරෝසු ආසාවල් සහ ද්වේෂ නෙවෙයි. ඒ ගොරෝසු ආසාවල් සහ ද්වේෂවල හේවණල්ල මධ්‍යමාවතේ යනකොට මධ්‍ය ප්‍රතිපදාව යනකොට පේන පටන් ගන්නවා. අන්නේ පේන පේන වෙලාවේදී සර්වචන්නාංශෙත් එක සර්වචන්නාංශගේ ධර්මයත් එක්ක සර්වචන්නාංශගේ සංඝයාත් එක්ක ගල්ප ගල්ප ගල්ප ගල්පා ඒ මැද යන මාවත ගියාට පස්සේ එතන තමයි බද්දේ කරත්තයා තමන්ගේ දක්ෂතම් පෙන්වන්නේ. උරුබුටිකම් පෙන්වන්නේ. ඒක නිසා අතීත අනාගතය දෙකටපත් කරන්නේ නැතුව වර්තමාන දිගේ යනකොට එතනදිත් හම්බෙන ආසාවල් සහ සියුම් ආසාවල් සහ සියුම් ද්වේෂ අයින් කරගෙන කරගෙන යනකොට තමයි ඒ බද්ධිකරත්ත සූත්‍රයේ තේම ආවෙ නේ බද්ධිකරත්තය බලාපොරොත්තු වෙන ඒ කියන පරම සුන්දර தত্ত্বය යන. ඒක නිසා ආහලයිතු පැති දෙකත් ගතයුතු මැදි මාවතත් ඒ මාවතේ යනකොටත් හම්බ වෙන්න තියෙන මේ හේවණලිත් අහිං කරගෙන යන ගමන කෙනෙක් විසින් මිනිසෙක් විසින් තමාට තමා කෙරෙහි අනුකම්පාවක් ඇති මිනිසෙක් විසින් කළ යුතු අත්‍යන්ත කටයුත්තයි. නමුත් අඩු ගානේ මධ්‍යම ප්‍රතිපදාට එන එක හෝ අතීතය අමතක කිරීම හෝ අනාගතයේ සැලසුම් නොකිරීම හෝ තාමත්ම දුෂ්කරයි ක්‍රමවේදේ නැතුව යනවනම් පුදුමාකාර ක්‍රමවේදයකින් ඒකට බැස ගන්න ඕනේ. ඒ නිසා මූල ධර්මයක් වශයෙන් මේ තේමාව පෙන්ලා දීලා ਸਰවඥාන්සේ ගියන් නැත්තංගිට දාන සීල භාවනා වශයෙන් පැවිදි එහෙම නැත්නම් පූර්ණ කාලීන යෝගාවචරින්න සීල සමාධි ප්‍රඥා වශයෙන් මේ පෙත ලකුණු කරලා තියෙනවා. ඉතින් මේ විදිහට අතීතයට ලුබදින්නත් එපා අනාගතේ සල්සුන් හදන්නත් එපා අතීතේ ගිය දෙයක් අනාගතේ නොපත් දෙයක් වර්තමාන චිත්තක්ෂණයේ එළඹිච්ච දේ විපස්සනා කරන ගමන් ඒ විපස්සනා පාරේ යනකොට තියෙන බොරු වලවල් ටික සියුම් බැඳීම් සහ සියුම් ඇලීම් දෙක අයින් කරලා ඒ මදහත් ඒ ඉතුරු වෙන නරක දේවල් අයින් කරනකොට අයින් කරන ඉතුරු වෙන දේ පුළුවන් තරම් වඩන්නේ කියලා තියෙනවා බහුලීගත කරන්නයි කියලා තියෙනවා. ආනේ දේ කිරීමේදී මේ සූත්‍රයේ ඉස්සරහට විකාශය වෙනකොට සර්වචන් වහන්සේ මහනවා මොකද්ද මේ අතීතය ලෝබඳින්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ. මොකද්ද මේ අනාගතය පතන්නේ නැහැ කියන එකෙන් අදහස් කරන්නේ කියලා. ඉතින් එකවරක සර්වචන් වහන්සේ මේක කිටියෙන් එහෙම බද්ධේ කරත්තේ දේශනා කරාට පස්සේ අවස්ථා රාශියක් හම්බ වෙනවා. ඒ යම් යම් පින්වන්ත ස්වාමින් වහන්සේලාට දේවතාවරු පහළ වෙලා අහනවා මහාන ඔබ බද්ධේ කරත්ත සූත්‍රය දන්නවද කියලා. එතකොට ඒ ඒ ස්වාමීන් වහන්සේ කියනවා මම දන්නේ නැහැ කියලා. ඊට පස්සේ අහනවා දේවතාවගෙන් ඔබතුමා දන්නවද කියලා මම දන්නෙත් නැහැ කියනවා. ඊට පස්සේ අහනවා මේ දේවතාවා ඔබ වහන්සේ මේ භද්දීක රත්න සූත්‍රයේ තේරුම දන්නවද කියලා නෑ කියලා. දේවතාවා ඒතකොට ස්වාමීන් වහන්සේ යන දේවතාවගෙන් ඔබ දන්නවද කියලා ඒත් නෑ කියනවා. ඊට පස්සේ කියනවා සරුවත් අනස වැඩිනවා කියලා අහගන්නයි කියලා. ඒ තරමටම ඒ කාලේ දෙවියන් අතර මනුෂ්‍යයන් අතර බ්‍රහ්මයන් අතර ඉතාමත් ප්‍රචලිත ධර්මයක් වෙලා තිබිලා තියෙනවා මේ බද්ධේ කරත් ඒකයි මේ හතර පොලක සඳහන් වෙලා තියෙන්නේ ඉතින් අර ਸਰවචනස ළඟට ගියාට පස්සේ ਸਰවචනස මේ තේමා ගාතාව මාත්‍රකා ගාතාව දේශනා කරලා උන්වහන්සේ විස්තර කරනවා මොකද්ද ඒ අතීතය ලුබඳින්නේ නැත්තේ කොහොමද අනාගතය ලුබඳින්නේ නැත්තේ කොහොමද වර්තමාන හිත පවත්න්නේ කොහොමද පවත්නකොට ඒ අසංහිරං අසංකුප්පං කියන විදිහට ඒ වර්තමානයේ හිත පවත්නකොට එන්න තියෙන ඒ සියුම් බැඳීම් සහලීම් අයින් කරන්නේ කොහොමද ඒ අයින් කරලා ලබන දේ වඩනවා කියන්නේ මොකද්ද කියන එක දල විස්තරයක් කරනවා සමහර ස්වාමීන් වහන්සේලාට මේක තව මදි වැටහෙනවා ඒ නිසා නමුත් සරුවචනාංශයේ දේශනාව හමාර කරනවා. ඊට පස්සේ ඒක තැනක ඒ ස්වාමීන් වහන්සේලා ගිහිල්ලා මහා කච්චායන ස්වාමීන් වහන්සේ හම්බෙලා කියනවා. කොහොම ගැඹුරු බරසාර වටිනා සූත්‍රය සරුවචනාංශයේ දේනසා කරා උද්දේශ නිද්දේශ වශයෙන් ගියා. මාතෘකාව කිව්වා. කෙටි මතක් කිරීමක් කරා. ප්‍රතිනිදේශයක් නෑ ස්වාමීන් වහන්සේ නිසා අපිට වැටහුන්නේ නෑ කියලා. ඉතින් ඒ පද්දේක ඒ මහා කච්චායන ස්වාමීන් වහන්සේ කියනවා ඔබලා මේ මයි ළඟට ඇවිල්ලා මේ සරුවත්තරනාතේ වැඩ ඉන්න වෙලාවේදී මේ ප්‍රශ්න අහන එක ගැලපෙන්නේ ඒක මේ සාරවත් ආහාරයක් සහිත අරටුවක් සහිත ගහක් හොයාගෙන යන මිනිහා කෙල් ගහක් දැකලා ඒක අරටු හොයනවා වගේ සරුවත්තරනාසින්තන මයි ළඟට එන්න එපා කියලා. ඒතර ස්වාමීන් වහන්සේලා සරුවත්තරනාතේ මොන ධර්ම ගෞරවණීසා කියනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ਸਰවඥාසිතක අපිට මේක කරගන්න තරම් දැනුමමදි ඔබ වහන්සේ ਸਰවඥාසිතින් පූජිතයි මානිතයි කෙටියෙන් දේශනා කරන ලද විස්තර වශයෙන් දේශනා කිරීම සඳහා නිසා අපිට අනුකම්පා කළා කියන්නේ කියලා. එතනදී මේ මහා කච්චායන බද්දේ කරත්ත සූත්‍රයේදී ඒ කච්චායන ස්වාමීන් වහන්සේ විස්තර කළා දෙනවා මනුස්සයා ඒ කියන්නේ අසුතවත් පෘථග්ජනයා. එහෙම නැත්නම් අන්ධ පෘථග්ජනයා මේ අතීතය අනාගතය දෙක තමයි ගත කරන්නේ. ඒකදී අතීතේ ගත කරනවා කියලා කියන්නේ අතීතේ ඇහැට දැකපු රූපයක් මේක මෙහෙමයි රූපේ මේක දැක් කියලා නැවත නැවත අපි සිහිපත් කරන්නේ අනිවාර්යයෙන්ම ඒ ඒ දැකපු රූපේ පිළිබඳ දෙන විශේෂ ලැබියාව නිසා. ඒ වෙනත විශේෂ තරහ නිසාත් වෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි දකින හැමදේම අනාගතයේදී අපිට අතීතයට හිත දිවීමට හේතු වෙන්නේ නැහැ. අපි දැකපු බොහෝ දේවල් හිතෙන් හැලෙනවා. අපි කියනවා මතකෙට යන්නේ සංඥාවලට යන්නේ යන්නේ හොඳටම හිතේ පීරි ගෑවිච්ච කෙටිච්ච ඉරැඳිච්ච තමයි අපිට නැවත නැවත මතකෙට එන්නේ. ඒ මතකෙට එනකොට සාමාන්‍ය තේරවාද සම්ප්‍රදාය පෙන්වන්නේ අතීතයේ සිදුවෙච්ච නන්දිය රාගය ආශාව පහළ වෙච්ච දේවල් තමයි අපේ මතකෙට එකතු වෙන්නේ. ඇත්තටම කියනවා නම් සයිකොලොජිකලි එහෙම නැත්නම් මානසික මානසික විද්‍යාව බලනකොට හොඳ කැපිපෙන තරහවලුත් නුරුස්නා දේවලුත් මතකට යනවා. නමුත් අපි තේරවාදීන් ප්‍රධානම ඉගැන්වීමක් තමයි අපි මේ සංසාරයට බැඳලා තියෙන රාගය මිසක්කා ද්වේෂය සඳහන් කරන්නේ නැහැ. බැඳෙන ඇත්තම කෙලස් තුනක් තියෙනවා. රාගය තියෙනවා, ද්වේෂය තියෙනවා, මෝහය තියෙනවා. නමුත් දුකට හේතුව වෙනකොට වෙන්නන්නේ රාගේ පමණයි. ඉතින් මේක පසුකාලීන ආචාර්යවරු ඒක විස්තර කරනවා. ඇයි එහෙම මේ ප්‍රධාන කෙලෙස් මුල් තුනක් තියෙද්දී මේ එකක් පමණක් රාගේ පමණක් නන්දිය පමණක් ආශාව පමණක් පෙන්වන්නේ කියලා. ඒකට විස්තර දසපේනොට කියන්නේ අපි යම් කිසි දෙයකට ආශා වෙලා ඒක මම කියාගෙන ඒක මගේ කියාගෙන ඒක මගේ ආත්මය කියන ඒක ලං කර ගැනීම සඳහා කරන මේ සැපසොයා යන ගමනක තමයි මේ අන්ධ භූත නැත්නම් පෘථග්ජන කියන මනුස්සයා ගත කරන්නේ. ඉතින් එහෙම යනකොට නුරුස්නා දේවල් නොලැබෙනව නෙවෙයි. අපිට ඉදිරිපත් වෙනවා එපා වෙන, කම්මැලි වෙන, නීරස වෙන නුරුස්නා ජනක ජීවත්. අන්නේම නුරුස්නා ජනක දෙයක් ඇති වෙන්න හේතුව ඊට වඩා ප්‍රියමනාප දෙයක් පිළිබඳ ඇති ආසාව ඉෂ්ට කරගන්න බැරි වුණේ මේ නුරුස්නාදී ආපු නිසායි කියලා ඒකට තියෙන ද්වේෂය නිසා. නැත්තම් ඒකට ද්වේෂ කරන්න ඊට වඩා හොඳ දෙයකට ඇති ප්‍රේමය නිසා. නිසා ද්වේෂයේ තරමට එතන ඇති වෙන ද්වේෂයේ තරමට ඒ පුද්ගලයා දැන හෝ නොදැන යටිපහුව වෙච්ච ආසාවක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිසා ද්වේෂයට ආහාර වෙන්නේ ආසාව තමයි. මේ මේ මේ පටලවිල්ල තමයි ඔය භව තණ්හා විභව තණ්හා වශයෙන් ද්වේෂයක් කරන්න යමකට ආවස්තික වශයෙන් ඒ වෙනුවට තියෙන නොලැබිච්ච දෙයකට තියෙන තද ආසාව නිසා මේක බොහෝ විට ක්‍රියාත්මක වෙන්නේ විලෝපනයක් වශයෙන් හිතේ විලෝපනයක් වශයෙන් ඉතින් අපි අර පැමිණිච්ච දෙයට වෛර කරනවා මේක නසන්ට විනාශකරනද ඒ පුද්ගලයාම සමහර දන්නේ මේ නසන්ට විනාශකරන්න හේතු වෙන්නේ ඒ වෙනුවෙන් බලාපොරොත්තු වෙන ඒ වෙනුවෙන් තමන් හීනම වගේ හිටපු අවශ්‍ය දේ නොලැබීම නිසා. ඉතින් මේක හෙලි කරලා දීම තමයි මුගක් වෙලාවට ඔය මානසික වෛද්‍ය වෛද්‍යවරු පෙන්ලා දෙන්නේ යටිපහුවෙච්ච ආශාවල් තමයි ද්වේෂය වශයෙන් ගොජ දාන්නේ පුරු ඇදෙන්නේ පිළිකා බවටපත් වෙන්නේ. ඒක නිසා ද්වේෂයක් වෙන්නේ ආසාවෙම හැමනලා තමයි. ඒ නිසා මේ සූත්‍රෙත් කියනවා අතීතයේ අනෝ යන ගතියේදී ඇහැට රූපයක් දැකලා ඒ දැකපු රූපේ පිළිබඳ ඇති නන්දිය රාගය ප්‍රේමය ආසාව නිසා ඒක කොච්චර බලවත් නම් ඒක පසු චිත්තක්ෂණවලට සංඥා වශයෙන් මතක වශයෙන් ඇවිල්ලා නැවත නැවත කඩාවදිනවා හීනෙන් අනිවාර්යයෙන්ම කඩාවදිනවා අන්න ඒ වෙලාවට අපි අර යටිපහුවෙච්ච ඒ නන්දිය සිද්ධිය නෙවෙයි ඒ නන්දිය අනුව මෙහි යෙදී ගත කරනවා මේ ගිල්බ ගන්නවා එරි ගන්නවා අතීත දෙයක් බව මතක නැහැ අර නන්දිය නිසා ඇතිවෙන කාම රාගය නැත්නම් කාම අනුසයයි පිළිගත්තට පස්සේ අපි හීනක ඉන්න බවක් හෝ අතීතයේ බවක් මතක නැතිවෙනවා වර්තමානයේ පන්නන බවක් මතක නැතිවෙනවා ඒ වගේම අතීතයේ ගිය හැම දෙයක්ම කරදර කරන්නේ නැහැ. කරදර කරන විශේෂ ආසාවක් පහළ වෙච්ච එකක් පමණයි. ඉතින් ඒකට අපි අනිවාර්යයෙන්ම ගත කරන්නේ හීන ලෝකයක පහුවෙච්ච කුණක. ඒ වගේම තමයි අනාගතය ගැන කතා කරනකොට කියන්නේ අපි අනාගත සැලසුම් හැම වෙලාවෙම බලන්නේ මේ දැන් තියෙන එකට වැඩිය හොඳ එකට යන්නයි. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වර්තමානයට වෛර කරන්නේ නැති මිනිස්සයාට අනාගත සැලසුම් හදන්න බෑ. අනාගත සැලසුම් කියන්නේම වර්තමාන මොහොත හඳුනා නොගැනීමක්, ඒකට වෛර කිරීමක්, ඒකට කනසල් වීමක්, නීරස කිරීමක්, කම්මැලි කිරීමක්, ඒකාකාරී වීමක් නිසා. ඒ නිසා අනාගතයට යනකොටත් මේ වර්තමාන තියෙන ද්වේෂය අපිට අහුවෙන්නේ ඒ වෙනුවට ලැබිය හැකි වඩා හොඳ දෙයකට ඇති ආශාව විසින් අපි මන්මත් වෙනවා ගිලී ගන්නවා ඊට පස්සේ හිතනවා මම හිතන්නේ නැත්තම් මගේ අනාගතේ කවුද හිතන්නේ ඒ නිසා මම මේක අනිවාර්යයෙන්ම කරන්න ඕනේ කියලා අර අනාගතේ හදන දේ පිළිබඳව ලොකු නිර්මාණශීලීත්වයක් ගැන කතා කරනවා ලොකු ප්‍රගතියක් ගැන කතා කරනවා නමුත් ඒක ආවේ වර්තමාන චිත්තක්ෂණයට කියන ද්වේෂයෙන් බව කියන්න ගියොත් ඒකට කැමති නෑ ඒක නිසා කොට්ටිස ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අතීතයේ අපි යමක් මතක් කරනවා නම් ඒ මතක් කරන දේ ඇහැට ගැටෙන රූපයක් නම් ඒ ඇහැට ගැටිච්ච රූපේ නිසා ඇතුණා වූ නන්දිය හරහා තමයි මතකේ යන්නේ ලොකු නන්දියක් ලොකු රාගයක් ලොකු ආශාවක් පහළ වෙච්ච දෙයක් නම් නැවත නැවතත් වෙනවා බලවත් වෙනවා ඇවිල්ලා අපිව අත් කරන ගතියක් තියෙනවා ඉතින් ඒ මත්වීමේ පුරුද්දට හැබැයි වුණොත් ඒ පුදුල අනාගතේ ජීවත් වෙන අතීතේ ජීවත් වෙන පුදුලෙක් බාටපත් වෙනවා අනික අතීත හීන ලෝකයක ජීවත් වෙන පුද්ගලයෙක් බාහිරපත් වෙනවා. අන්න ඒකෙදී අතීතං නාන්වාගමීය කියන විදිහට අතීතයට අනුව නොයන දුරු නොබඳිනවයි කියලා කියන්නේ අතීතයට ගිහිල්ලා රස විඳලා ඒ වින්දනය පිළිබඳව අවදි වුණොත් යම් වෙලාවක අවදි වෙන්න පුළුවන්. මම ඉන්න අතීතයේ තමයි මේ රූපයක් දැකපු එකක්, සද්දයක් අහපු එකක්, ගඳක් රසක් පහසක් විඳපු එකක්. ඉතින් ඒකේ තියෙන මේ නන්දි අනුවයි මම මේ සම්බන්ධ වෙලා වෙන්නේ කියලා දැනගෙන මේක හීනයක් බව, මේක මිරිඟුවක් බව, මේක මායාවක් බව, මේක විශ්බන්දුමක් බව, ආලවට්ටමක් බව, බහුරූප කෝලමක් බව තේරුම් ගත්තා නම් ඒක තමයි ඉතින් බුදුරජාණන් අපිට දෙන මේ විප්ලවීය උත්තරේ. එහෙම නැත්නම් රැඩිකල් වාදී උත්තරේ. ඒක කළ හැක්කක්. ඒකට අතීතයට යන්නවත් ඕනේ. අතීත කියලා මත් වෙන්නවත් ඕනේ. බුදුහාමුදුර කෙනෙක් පහලචිවත් දැනගන්නත් ඕනේ. බද්දේ කරත්තයක් ගැන අවබෝධ වෙන්නත් ඕනේ. ඒක කියල පළච්චාවයි. අතීතයේ පළච්චාවයි ගිහිල්ලා රස විඳපු ගාවයි. රස විඳින වෙලාවක අවදි වෙන්න බැරිද? ඒකට කවුරු හරි හිතුවොත් එහෙම නෑ රස විඳින අතීතයේ දේ වහාම අමතක කරලා අපි නැවතත් වර්තමාන හිත ගන්න ඕනයි කියලා. එහෙම දෙයක් මේ බද්දේක සූත්‍රයේ කියවෙන්නේ නෑ. බද්දේකත් සූත්‍රය කියන්නේ අතීතයට යනවා, නන්දිය පහළ වෙනවා, බැඳෙනවා. නමුත් ඒකට අවදි වෙන්න පුළුවන් මේ ඉන්නේ හීනක බව මායාවක බව දැනගෙන මේ නන්දිය හරහා ආශාව හරහා යන වැඩක් ඒක නිසා මත් වීමක් පිටර කියන්නේ කියලා අවදි වුණා නම් ඒකට කියනවා අතීතයේ නාන්වාගමී කියලා. අතීතය අනුව මත් වීම වැඩි කරන්නේ. වැඩි වීමෙන් ආපු හැබ්බැහිය දන්නවා. ලෝක ජනතාව සම්පූර්ණයෙන් ඉන්නේ එතන බවක් දන්නවා. ඒ නිසා ඒක නතර කරන්න හිතනවා නම් ගඟක් ඉහළට හරවන්න හදනවා වගේ. ඒ වගේ මේ එනේන වෙලාවයකට වෛර කරනවා නම් අපිට කවදාකවත් බද්ධේ කරත් එක් වෙන්න බෑ. ඒසොට අපි වෙන්නේ ඒකත් එක්ක හැපි හැපි තව තවත් ද්වේෂ කරනවා මිසක් වෛරයට ද්වේෂයෙන් උත්තර දෙන්න හදනවා මිසක් ඒ වෛ ආසාව ආසාවක් වශයෙන් තේරුම් ගන්න අමාරුයි. අනාගතයේ දුවන කෙනෙක් කියන්න තියෙන්නේ අනාගතයේ දුවන්නේ වෙන මොකක්වත් නෙමෙයි මොකක්වත් රසමස උලක් කරා. රසමස උලේ තියෙන විචිත්තත්වය නෙවෙයි වැදගත් වෙන්නේ ඒක රසමස උලක් උනේ වර්තමානයේ තියෙන කම්මැලිකම නිසා. වර්තමාන මොහොතේ තියෙන අප්‍රසාදේ නිසා. එහෙම නැත්නම් වර්තමාන මොහොතේ නුරුස්නා ගතිය නිසා ඒ වැරදි දකින නිසා ඒකාකාරීකම නිසා කම්මැලි නිසා නීරස නිසා පාළු ගතිය නිසා අනාගත සැලසුම් හදනවා ඉතින් අන්නේ ඒක අනාගත සැලසුම් වල එල්බගෙන ගිලීගෙන ගත වෙන හිතටත් දැනගන්න පුළුවන් තරමට එනකොට බද්ධේ කරත් එක් වෙනවා විපස්සකෙක් වෙනවා සත්‍ය හොඳට මොහු කරනවා ඒකේ මේ වචනේ මෙහෙම කිව්වට එතෙන් ඇවිල්ලා ක්‍රියාත්මක කරනවා කියන එක බොහෝමත්ම ලොකු ළඟාවීමක් බොහොමත්ම දෙයක්. මේ සඳහා අතීතයට හිත ගිහිල්ලා රාගයෙන් බැඳිලා මත් වෙලා හීනක ගත කරනවා කරනවා වගේ දේකුත් අනාගත සැලසුම් වල මම අසවල් දේ සොයාගත්තා අසවල් අසවල් විදිහට සැලසුම් හදාගත්තා ඊට පස්සේ නම් මම අර මෝඩකම් කරන්නේ නැහැ කියලා ඒ ගහන සැලසුම් වලත් යෙදිලා ඒ ඉන්න ගාම ඒක තේරුම් ගන්න ඒකේ රාජින වාණි සංස තේරුම් ගන්න පුළුවන් නම් බද්ධ කරත් එක්ක වෙනවා නමුත් බුදු දඥාන්සේ සහති කරලා කියනවා මෙතනින් වැඩේ පටන් ගන්න බෑ මෙතින් වැඩේ පටන් ගන්න ඉස්සෙල්ලා ඒ තරම් දක්ෂ වැඩක් කරන්න අවශ්‍ය කරන්නා වූ මූලික චෛසික தত্ত্ব ඉන්ද්‍රිය ධර්ම බොජ්ජංග ධර්ම වඩා ගත්තට පස්සේ තමයි අර වගේ විශේෂ දෙයක් කරන්න පුළුවන්. ඒ සඳහා ඉන්ද්‍රිය ධර්ම වඩන්ඩ බොජ්ජංග ධර්ම වඩන්ඩ එතන උත්කෘෂ්ඨ වශයෙන් කියන ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන්ඩ මේ දෙක මැද තියෙන වර්තමානයේ තේරුම් අරගෙන වර්තමාන පදනම් කරගෙන සතිය වඩන්න ඕනේ. සමාධිය වඩන්න ප්‍රඥා වඩන්න ඕනේ. වඩලා වඩලා වඩලා හොඳට ඒ වගේ සූර භාවය ඇති වෙනකොට සතිපට්ඨානෙ පිහිටනකොට තමයි කෙනෙකුට අතීතයේ ඉන්න බව අතීතයේ රස විඳින බව ඒක කරද්දිම අල්ලගන්න පුළුවන්. ඒක අල්ලගෙන පශ්චාත්තාප නොවි ඉන්න පුළුවන්. ඒ වගේම ඒක විභූති විභූෂණයක් ඒක දක්ෂකමක් ඒක ලකෝම ලකෝ මනුස්ස හිතේ කවදාකවත් ඇලිච්ච නැති දොරක් කියලා අතීතයට නොයෑමෙන් නෙවෙයි ඒ දක්ෂකම කරන්නේ ආශ්චර්ය කරන්නේ අතීතයේ යද්දිම අතීතයට ගිහිලා රස විඳිද්දිම ආ මෙන්න මෙහෙමයි මේ යාන්ත්‍රය වැඩ කරන්න කියලා දැනගන්න නම් වර්තමානයේ ඇති කරගන්නා ලද සතිය සමාධිය තමයි වැදගත් වෙන්නේ ඒක නිසා පච්චුප්පන්නං චයෝ ධම්මං තත්ත තත් විපස්සදී ප්‍රතිඋත්පන්න වූ යම් ධර්මයක් වෙනවා නම් ඒ ඒ අනුව විපස්සනා කිරීම තමයි සර්වචනාසේ ඔය සත්‍යපට්ඨාන සූත්‍රයේ නැත්නම් තුවටක ප්‍රතිපදා ප්‍රතිවිනීත ප්‍රතිපදා අරියවංශ ප්‍රතිපදාවල පෙන්නලා දෙනවා. එතනෙමුත් තව පුංචි පැහැදිලි කිරීමක් කරගන්න ඕනේ. අතීතය ගැන කතා කරනකොට කොටිස ස්වාංශය සඳහන් කරන්නේ ඇහැට රූපයක් දැකලා ඇතිවෙච්ච ආසාවන් දැන් සීපක් කරනවා. කනට ඇහිච්ච සද්දයක්, නහයට ගැනිච්ච කඳක්, දිවට දැනෙච්ච රසක් සහ කායට ලැබිච්ච පහසක්. ඉතින් මේ පහෙන් විස්තර කරනකොට ඇහ කන දිව නාසය කය කියන ක්‍රමයට තමයි යන්නේ. මොකද ඇහි තමයි විචිත්‍රම විදිහට අතීත නන්දිය රාගේ මැදෙන්නේ. ඊගාට කනේ, ඊගාට නාසයේ, ඊගාට දිවේ, ඊගාට කයේ. අනාගතයේදීත් අනාගතේ දකින්නයි කියලා අපි කියන්නේ මේ මේ හරහා දැකීම් ඇසීම් ගඳ බැලීම් රස බැලීම් පහස නැත්තම් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හරහා තමයි අනාගතයට දුවන්නේ නමුත් වර්තමානයේ ආවට පස්සේ අපි වර්තමාන මොහොතේ මේ දැන් රූප දකිමින් ඉන්නවා දැන් ගඳ බල සද්ධාමින් ඉන්නවා රස බලමින් ඉන්නවා ගඳ බලමින් ඉන්නවා පහස ලබමින් ඉන්නවා කියන වර්තමාන මොහොතේ රූප ධර්ම සම්බන්ධ කරගත්තොත් පස්සාකාර විවිධාංගීකරණයක් මේකේ තියෙනවා බෙදී යෑමක් තියෙනවා. අන්නේ පහ ගත්තොත් සර්වඥාන්සේගේ සාරාංශක කල්පලක්ෂය කරපු ස්වයම්බු ඥානෙ පරිශ්‍රණයෙන් දක්ලා තියෙනවා වර්තමාන මොහොතේ රූප දකින්නකොට ඒකට සතිමත් වෙන්න තියෙන ඉඩ මම දැන් රූපයක් බලමින් ඉන්නේ රූපයක් දකිමින් ඉන්නේ කියලා සතුටුමත් වෙන්න තියෙන ඉඩ පහසුවක් සද්දයක් අහනකොට මම දැන් සද්දයක් අහමින් ඉන්නේ කියලා ඒකට අවදි වෙන්න විවෘත වෙන්න අප්‍රමාද වෙන්න තියෙන ඉඩපාඩුවක් ගඳක් බලනකොට රසක් බලනකොට පහසක් බලනකොට ගත්තොත් ආධුනික තුංගාවක් අමාරු බව තේරුම් ගන්න තියෙනවා රූපයක් බලනකොට බලමින් ඉන්න බව තේරුම් ගන්න. ඊට වැඩිය සාපේක්ෂව කනකින් ශබ්දයක් අහන බව තේරුම් ගන්න ලේසියි. ඊට පස්සේ සාපේක්ෂව ගඳ ඊට පස්සේ රස ලේසිම දේ වශයෙන් දැක්ලා තියෙන්නේ කයට පහසක් ඇති වෙන වෙලාවේදී වර්තමානයේදී ඒක නිසායි මේ කාය අනුපස්සනාව ඉස්සර කරලා තියෙන්නේ. ඒ කාය අනුපස්සනාවෙන් තමයි පටන් අරගෙන වර්තමාන වශයෙන් තියෙන රස, ගන්ධ, ශබ්ද, රූප පිළිබඳව ඒ සතිය දියුණු කරන්නේ. දැන් මේ කයට ඇති වෙන පහස ගත්තත් ඒකත් අවදුරට කපලා පෙන්වන්න පුළුවන්. කයට පහස ලැබීමේදී ක්‍රියාත්මක වෙනවා පඨ වියාපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන්. කය කියන්නේ මේ හතර මහා භූතයන් හැදිච්ච දෙයක්. ඒ කයට ස්පර්ශ කරන්න පුළුවන් වෙන්නේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතර මහා භූතයන් පමණයි. නමුත් රූප ධර්ම කියලා කියන්නේ මේ හතර පමණක්ම නෙවෙයි. මේ හතර ආස්තික පැත්ත උනාට නාස්තික පැත්තක් වශයෙන් අවකාශය තියෙනවා. ශරීරයේ අවකාශයේ වෙනකොට සර්වචනාංශය මතක් කරනවා ඇස්කුර නාසකුර මුඛ කුහර කං කුහර ගුද මාර්ගය මුත්‍රා මාර්ගය වගේ තැන් වල තියෙන කුහර වල ඇතුලේ ලොකු අවකාශයක් තියෙනවා. අපි ඒකට කය කියලා කිව්වේ නැති වුණාට කය වැඩිම වැඩ වෙන්නේ ওই ටිකේ තමයි. දැන් පොළේ ගොඩාක් වැඩ කෙරෙන්නේ ওই ස්නායු වල ටිකේ තමයි. නමුත් ඇතුළෙම තියෙනවා හිස් කුවරයක්. ඒක සමහර වෙලාවට ද්‍රවයකින් පිරලා තියෙන්නේ. එතන තමයි අර සියල්ලගේම මණ්ඩි මිදෙන තැන. ඒ වගේ කයෙත් මේ පටවියාවෝ තේජෝ අපි ස්පර්ශ කරන්න පුළුවන් වුණාට අන්විච්ඡේද දාන්න පුළුවන් වුණාට කිරන්න පුළුවන් වුණාට බලන්න පුළුවන් වුණාට වර්ණ පෙන්වුවාට ගඳ පෙන්වුවාට රස පෙන්වුවාට මධ්‍යම ප්‍රතිවදාව වැටලා තියෙන අවකාශය හරහා බාහිරේ තියෙන රූපට ව්‍යාපෝ තේජෝ වායෝ කියන එකට මේ කයට හැප්පිලා ස්පර්ශයක් දෙන්න පුළුවන් උනට අවකාශයේ කයේ හැප්පුණාට අපේ හිතට කියවන්න බෑ. වාසනාවට හෝ අවසනාවට ඕකාරා තමයි මධ්‍යම ප්‍රතිපදාව ඇටලා තියෙන්නේ. දැන් විද්‍යාවෙන් හොයාගෙන තියෙන්නේ මේ ලෝකයේ මේ පට ව්‍යාපෝ තේජෝ වායෝ කොච්චර තිබුණත් ඒ සියල්ලම අරගෙන මැනලා බැලුවොත් අවකාශයත් එක්ක බලනකොට අවකාශය නියෝජනය කරනවා 99.999999999999999 තිතක් කියන මට්ටමට. පටවි ආපෝ තීජෝ තියෙන්නේ 0.0.0.0.0.0.0.0.0.0.1 කියන මට්ටමට විතරයි. එහෙනම් අපි මුළු ජීවිතේම ගත කරන්නේ ඔන්න ඔය 0.9කුත් එකක් වෙන දශම 0.9කුත් එකක් වෙන පටවි ආපෝ තීජෝ හරහා. එතකොට ඒක විතරම අපේ ඉන්ද්‍රියන ගෝචර වෙන්නේ. ඇහැට කනට නාසයට දිවට කොයි එකටත් ගෝචර ඒ තියා විද්‍යාඥ විසින් සොයා කරන අද සියලු උපකරණ වලට ගෝචර වෙන්නේ තුච්චරයි. ඉතින් ඊට පස්සේ දැන් සර්වඥාන්දට සිද්ධ වෙන ওই බින්දුවයි සදන බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව බින්දුව එකේ විපස්සනා කර්මත්තානේ හොලා දෙනවා. ඒ දේ හොයනකොට සර්වඥාන්සේ පෙන්නලා දෙනවා මේ පරවි ධාතුවට වඩා තේජෝ ධාතුවට වඩා ආපෝ ආපෝ ධාතුවට වඩා වායෝ ධාතුව තමයි ඒකේ තියෙන කම්පන චංචල ගති නිසා ආධුනිකයට අල්ලන්න බලන්නේ. ඒ නිසා වර්තමාන වශයෙන් ලැබෙන තත්ත තත්ත විපස්සනා කරන එතන එතන විපස්සනා කළ යුතු කර්මස්ථාන පෙන්වනකොට සර්වචනාංශ මේ නොදන්නා පෘථක්ජන හිතට වායෝ බහතු වායෝ පොට්ටබ්බ ධාතුව තමයි ඉදිරිපත් කරන්නේ. හැබැයි මේ වායෝ පොට්ටබ්බ ධාතුව පිළිබඳ කොච්චර ඉගෙන ගත්තත් ඒක නෙවෙයි නිවන කියන්නේ. ඒක හරහා අපිට පඨවි ආපෝ තේජෝ කියන තුන ඉගෙන ගන්න වෙනවා. ඒකත් නෙවෙයි රූප ධර්ම වල කෙලවර. ඒ හතර ඉගෙනගෙන අයින් කරාට පස්සේ ඉතුරු වෙන අවකාශය හරහා තමයි ගමන තියෙන්නේ. ඒක හරහා තමයි අපිට අතීත අනාගතය පිළිබඳ තියෙන මුලාව මීටත් වඩා ප්‍රසිද්ධව ප්‍රකටව ඉස්මතු කරලා පෙන්වන්න පුළුවන්. ඒ නිසා එන්නේ අල්ලන්න පුළුවන් පේන ගැටෙන දේවල් හරහා වුණාට ඒව පිළිබඳ ලයිස්තු හදාන්න මේව පිළිබඳ ඉගෙන ගත්තයි කියලා කියන්නේ නිවනට ලං වීමක් නෙවෙයි. ඒව පොතු ගහලා ඉවත් කරන්න ඕන දෙයක්. ඉවත් කරලා පස්සේ තමයි අපිට යන්න ඕනේ පෙත පෑදෙන්නේ. ඒ නිසා විෂයක් වශයෙන් බුද්ධ ආගමක් ඉගෙන ගන්නකොට ශ්‍රද්ධාවෙන් බුද්ධ ධර්ම අල්ලනකොට අපි පිට පොත්තේ තමයි හැසිරෙන්නේ. ඒකෙන් අපි PhD ගන්නවා, ඩබල් ડોක්ටරට් වෙනවා, ශ්‍රද්ධාවෙන් নানা ආකාර විෂිතුරු වැඩ කරනවා. ශ්‍රද්ධාවෙන් ඒ කරන සියලුම වැඩ ඔන්න පටවියාපෝතේ කියන හතරට හිර වෙනවා. ශ්‍රද්ධාවෙන් කවදාකවත් අවකාශයේ දිහාට යන්න දෙය හිතන්නවත් බෑ. යනකොට ශ්‍රද්ධාවන්තට හීන දාරි දාන. වක්කාර ලකුණු පාල කරනවා. බය වෙනවා, සහලවනවා. මොකද ඒ තරම්ම ශ්‍රද්ධාව කියන්නේ ඔය පිටපොත් අරගෙන ගතිය. ඒ හරහා යරස මේ සතිචෛතසිකේ තමයි ඒවා පායු පොට්ටබ ධාතු අල්ලගෙන ඒක පිළිබඳ යාම් දක්ෂකම පරිචයක් ඇතිගෙන ඒ හරහා මේ වායෝ ධාතුව පිළිබඳ තියෙන අවබෝධය හරහා පඨවි ආපෝතේජෝ කියන අනිකුත් යාගේ සහචරියෝ නැත්තම් වායෝ ධාතුව හැම වෙලාවෙම රංගනයක් රඟනකොට වේදිකාව සකස් කරලා දෙන්නේ පට වියාපෝ තීජෝදී. වායෝ ධාතුව කවදාකවත් බෑ. ඒ වේදිකාව නැතුව ජීවත් වෙන්න. එහෙම නැත්තම් තීජෝ ධාතුව වැඩ කරනකොට ඒකට වේදිකාව සකස් කරලා දෙන්නේ වායෝ පඨවි ආපෝ වලින්. මේවා කවදාකවත් ගලවන්න බෑ. නමුත් අපේ හිත පටන් අර ගන්නකොට ඔක්කොම දන්න තියෙනවා අර එකකින් පටන් අර ගන්නවා. ඒ පටන් අරගෙන යනකොට එහෙම නැත්නම් අපි වායෝ පොට්ටබ්බ ධාතුවට හිත යොදනකොට ඒ වෙලාවේදී ඇහෙන් රූප බැලීම නතර කරන්න වෙනවා. කනෙන් ශබ්ද ඇහිලා නතර කරන්න. ගන්ධ රස පහස නතර කරන්න වෙනවා. නතර කරලා පේනවා නම් ප්‍රකටව ඒ පේන වායෝ ධාතුව හරහා තමයි යන්නේ. නැත්නම් ආනාපානෙ දිහා බලනකොට ඒක තියෙන වායෝ පොට්ටබ්බ ධාතුව. ඒ වායෝ පොට්ටබ්බ ධාතුවේ 11 ආකාරයක් තියෙනවා. ඒකවල සහකාරෙම හොඳට ඉගෙන ගන්නකොට ඒකට උදව් උපකාර කරන වේදිකාව සලස්සන අනික් කට්ටිය නොපෙනී බැරි තත්ත්වයටපත් වෙනවා. ඒකට හතර මහා ධාතුන් පිළිබඳ යම් චිත්‍රයක් ඇඳෙනවා. ඇඳලා බලනකොට ඒක නියෝජනය කරන්නේ මුළු චිත්තයෙන් දශම බිංදුව බිංදුව බිංදුව බිංදුව බිංදුව බිංදුව බිංදුව බිංදුව එකක ප්‍රමාණය පමණයි කැන්වස් එකේ තියෙන්නේ අවකාශය. කොට යන චිත්ත ඇඳලා තියෙන කැන්වස් එකේ තියෙන අවකාශය. එතෙන්ට යනකොටම අසංහිරං අසංකුප්පං. ඒ යෝගාචරය සැලෙන්න පටන් ගන්නවා, ආශ කරන්න පටන් ගන්නවා, විදර්ශනා උපක්ලේශයෙන් පටන් අර ගන්නවා. ඒ හතරමහා භූතයන් හර අවකාශයට යනකොටම පුදුමාකාර සහලවන්න පටන් ගන්නවා. ඒ නිසා දැන් අතීතය අනාගතය දැනගැනීම සඳහා වර්තමානයේ අල්ලාගෙන වර්තමානයේ තියෙන රූප අල්ලාගෙන රූපේ තියෙන වායෝ ධාතු අල්ලාගෙන ඒ හරහා ක්‍රියාත්මක වෙලා යම් තැනකදී අපි භාවනාව අවකාශයට කිට්ටු කරනකොට ඒ යෝගාවචරයට පොල් කටු වෙලකින් ගැරටියක් අතලා ගත්තා වගේ පතුරු ගහිලා යනවා. මේක භාවනා ජීවිතයේ ඉතාමත්ම වැදගත් කොටසක්. ඒ හරහා ගිහිල්ලා වායෝ ධාතු හරහා මොන දේක හරහා ඒ හිස්තනකට ගියාට පස්සේ තමයි මේ මනුස්සයා වර්තමාන මොහොතේ ලැබෙන වායෝ පොට්ටබ්බ ධාතු මුල් කරගත්ත රූප ධර්ම දිහා බලහන යනකොට එන්න පුළුවන් බය වෙන ගති එන්න පුළුවන් ආශාව වෙන ගති අර කාමසුකල්ලිකාණ යෝගයේ අර්ථ කියලා මතානි වාගේ නුදුනාට සියුම් සියුම් කොටස් වලින් පුතු ගලව ගලව ගලව ගලව යනකොට වර්තමානයේ බැඳෙන තැන් ඇලෙන තැන් තියෙනවා. මේ බැඳෙන තැන් ඇලෙන තැන් අර අතීතය අනාගතය බැඳෙන තැන් තරම් ගොරෝසු නැතුනට හානි නොකරුවාට ඉතාමත්ම වංචනිකයි. ඉතාමත්ම ෂටයි. ඉතාමත්ම මායාවී. එනිසා හිතෙන්ද යනකොට ඒ ਸਰවචනාංශේ පෙන්ලා දීලා තියෙන ඉර දිගේ ගියොත් උන්වහන්සේ පෙන්වනවා මේ කඹේ දිගේ යන් එහා පැත්තට මෙහා පැත්තට වඩනොත් තල්ල කඩා ගන්න වෙනවා. එහෙම නැත්නම් බොරුවල් වලට වැටෙනවා. ඒක දිගේ යන්න නම් ඒ පුද්ගලයා ලැබ තිබිය යුතු ප්‍රධානම දෘෂ්ටිය දර්ශනයට තමයි බද්ධේ කරත්ත කියලා කියන්නේ. වැඳුනා වූ එකම රාත්‍රියක් කියලා මේක සමහර අය පරිවර්තනය කරලා තියෙනවා. එහෙම නැත්නම් මේ තියෙනා වූ එකම ආශාව নানা ආකාර විදියට මේ බද්ධය කරත්ත කියන වචනේ පිරිසුදු කර පිරිසුදු කරන්න හදනවා අර්ථකථන දෙන්න හදනවා නමුත් ඔය ඉංග්‍රීසි දාන ඥානමෝලි ස්වාමීන් වහන්සේ ඉංග්‍රීසියෙන් කියලා තිබුණා මේ භද්‍ර කියලා කියන්නේ මංගල සුබ හොඳ පැත්ත කියන එකයි ඒක රත්ත කියන එක ඒක සහ රත්ත කියන වචන දෙකට කඩලා ඒක කියන්නේ එකම කියන අදහස එන රත්ත කියලා කියන්නේ රාත්‍රියට නැත්තම් රාග දනවන නිමිත්ත කියන අදහස අරගෙන මේකට මේ ප්‍රහේලිකාවක් විසඳන වගේ নানা ප්‍රකාරත් දීලා ඒ ස්වාමීන් වහන්සේ කීයට අන්තිමට එකතු කරලා පොඩි අදහසක් කියනවා එකලා බවට බැඳුනා වූ එකලා බවට බැඳීමේ යත්තා වූ මංගල කාරණාව කියන අදහසින් තනිකඩ ජීවිතේ විවේක ජීවිතය ඒක රාත්‍ර කියලා වශයෙන් පෙන්නලා දෙනවා. එකලා බව, හුදෙකලාව. අතීතය අතහැරීමත් අනාගතය ගැන පැතුම් නොකිරීමත් වර්තමානට පැමිණීමත් එක විදියක විවේකයක්. එක විදියක උදකලා බව. ඒ නිසා වර්තමානයේදී පහළ වෙන්න පුළුවන් අතීතේ තරහ අනාගතේ තරහ නොවුනත් යම් යම් ආශාවල් සහ යම් යම් තරහවන්ගෙන් ඉවත් වෙලා ඒ අපි බෞලිකත්ව කරන භාවිත කරන දේ තමයි මේ හුදකලා බව. ඒක තමයි විවේකයේ කියලා කියන්නේ. අන්නේ විවේකයට බැඳුන හිතක් ඇති කෙනාට විවේකයේ එකම ජීවිතේ પરමාර්ථය කරගත්ත කෙනාට බද්ධේ කරත්තයයි කියලා කියනවා. ඒ නිසා අපේ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ අදහස් අරගෙන උත්තරීතර උද කලාව කියන නම මේ බද්ධේ කරත්ත කියන නමට පටබැඳලා විශේෂ අර්ථකථනයක් දීලා තිබුණා. ඒක ඥානමෝලි ස්වාමීන් වහන්සේ සඳහන් කර තිබුණේ උත්තරීතර හුදකලාවට ඇති කැමැත්ත. නැත්නම් ආදර්ශවත් එහෙම නැත්නම් දර්ශිය වූ උත් මේ හුදකලාව කියන අදහස අරගෙන තියෙනවා. ඒ නිසා මේ පරිවි ධාතු හරහවෝ නැත්නම් රූප ධර්ම හරහවෝ අතීතනාගතේ හැලීම සඳහා යන ගමනේ තියෙන මේ විවේකයේ බහුල කිරීමයි. සර්වඥාන්සේ මේකට භාවනා ජීවිතයේ කාය විවේක, චිත්ත විවේක සහ උපදි විවේක වශයෙන් විවේක තුනක් කතා කරලා තියෙනවා. මේ කාය විවේකයේ කියන එක කෙටියෙන් නිකන් සම්බන්ධ කරගන්න පුළුවන්. සිල්පද නොකඩා සීතලව සදාචාර සම්පන්නව සංස්කෘතිගත වෙලා ආචාර ධර්ම වශයෙන් තමන් මේ ගලන පවට බැඳිලා ගලන බහුජන මතයෙන් ඈත් වෙලා ගත කරන ජීවිතය කියනවා සීලය යතින් එහෙම නැත්නම් කාය යතින් විවේක වීම කියලා. මේක තමයි අරඤ්‍යගතව, රුක්කමූලගතව, ශුඤ්ඤාකාරගතවයි කියලා බුදුරජාණන්සේ වචන නගලා තියෙන්නේ. කාමභෝගී කෙනා නැත්නම් විවේකයට කැමති කෙනා කවදාකවත් අරඤ්‍යයට කැමති වෙන්නේ අරඤ්‍ය වන රම්මණීය වූ අරඤ්‍ය වල කවදාකවත් කාමභෝගිය කැමති වෙන්නේ නැහැ. ඒකට කැමති වෙන්නේ මුනිවරයෙක් විතරයි. හැබැයි ඒක විවේකයේ තියෙන පළවෙනිම වාක්‍යය. එහෙම නැත්නම් කාය වශයෙන් විවේක වීම. ඒක තමයි ගීගිය අතාරිනවයි කියලා කියනවා. කාම වස්තු අතහැරලා දාලා යනවයි කියලා කියනවා. ඒකට කියනවා කාය විවේක කියලා. ඊට පස්සේ චිත්ත විවේක කියලා තව එකක් තියෙනවා. එතකොට වෙන්නේ Taman ඇත්ත වශයෙන්ම අටසිල් අරගෙන මේ වගේ තැනකට ඇවිල්ලා කරේ බාපණේකුත් දාගෙන තවත් ඒ වගේ භාවනා පිටසක් අතර හිටියාත් නැත්නම් පරියන්කේ හිටියා සක්මන් කර හිටියත් හිත Tamanට නොතරම් වෙන විදිහට කාම ආශාවල් වලින් පෙළෙන්න ඉඩ තියෙනවා. ඒ හිත Tamanට නොතරම් වෙන තරම් විදිහේ ද්වේෂයන්ගෙන් පෙළෙන්න ඉඩ තියෙනවා. එතන අසීමිත නිදිමතකට වැටිලා නිවනකට යට වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අර අතීතය අනුගමනය කිරීම සහ අනාගතය කියන පශ්චාත්තාප සහ අනාගත සැලෙන සිත් වලින් ඒ ලැබිච්ච වෙලාවේ පොට පැන්න ගන්න එහෙම නැත්නම් චිත්තක්ෂණය පන්න ගන්න ඉඩ තියෙනවා. නැත්නම් සැකේ ඉඳී තියෙනවා. අර ඉස්සෙල්ලා කියපු කාය විවේකයේ නැති වෙලා අපි සතුන් මරමින් හොරකම් කරමින් ඉන්නවනම් ඒක පිටගෙනකොට තේරෙනවා. සමාජ ධර්ම කැඩෙනවා. ඒ නිසා ඒකට ආචාර ධර්ම වශයෙන් සම්බන්ධයක් තියෙනවා. දැන් මෙතන කියන මේ චිත්ත විවේකයේදී කිසිම විදිහකට ළඟ ඉන්න කෙනාවත් දන්නේ නැහැ මෙයාට කාමයේ විශ්ලා තියෙන බව. දන්නේත් නැහැ ද්වේෂය තියෙන බව, නිදිමතක් තියෙන බව, සැකයක් තියෙන බව, එහෙම නැත්නම් අතීත අනාගතේ දුවන බව. නමුත් ඒ පුද්ගලයා සතිමත් නම් හොඳටම දන්නවා මට තරම් නැති විදිය ආතාවකින් තරම් නැති විදිය ද්වේෂකින් තමයි පෙළෙනවා කිය. කවදා හෝ එයින් අපි විවේකී ලබනවා කියන්නේ ඒකට කියනවා අපි සමාධි භාවනාවෙන් ලබන විවේකේ නැත්තම් නීවරණයෙන් තොරවීම නැත්නම් ධ්‍යාන తত্ত্বය නැත්නම් ඒකාග්‍රතාවය කියලා. ඇත්තටම භවනා ජීවිතය උතන තමයි ප්‍රධානම අර කාය විවේකය ලැබලා ලැබෙන සීලතාවට වඩා භවනා කියන දොරට වඩන්නේ උතනදී තමයි. ඒක එතන එතන උපයන්න ඕන දෙයක්. ඒකට නිරාමිෂ සුඛය කියලා කියනවා. එහෙම නැත්නම් චිත්ත විවේකය කියලා කියනවා. චිත්ත භාවනා කියලා කියනවා. මනෝභාවනීය තත්ත්ව කියලා කියනවා. ගොඩාක් දේවල් සරුවචනාංශ භාවයකට පටබැඳිනම් දීලා තියෙනවා. නමුත් මේක සරුවචනාංශගේ නිෂ්පාදනයක් අසෝයා ගැනීමක් නෙවෙයි සරුවචනාංශ පහළ වෙන්නේ ඉස්සලා තිබුණ එකක්. ඒක ඉස්සරත් මිනිස්සුයෝ, Hindu මිනිස්සුයෝ ජීවිතේ කොටස් තුනකට කඩලා කුමර කුමරි බඹසර ගෘහස්ත වනස්පති සංന്യാසී කියලා ජීවිතය හතරට කැඩුවා. කුමර කුමරි බඹසර වෙනවයි කියලා කියන්නේ වැඩි විපත් වෙනකන් සෙල්ලක්කාර ජීවිතයක් ගත කරන ලිංගික හැඟීම් වලින් තොරයි. ඒ කොහොමඩක් අබ්බමසර රැකෙනවා. ඊට පස්සේ ගෘහස්පතිත්වයට යනවා. ගේල් ඉවරලා අඹසමෙන් වශයෙන් ජීවත් වෙනවා. එහෙම වුණාට පස්සේ අර සෙල්ලක්කාර ජීවිතයක් නැහැ. සෙල්ලම් කරන්න වෙලාවක් නැහැ. බයලජ්ජා පහට කරගෙන දරුවන්ට ආදර්ශවත් වෙමින් අර බෙලිකටු හැන්දර පොල්කටු කොස්කොල ගොට්ටට ඉතින් ආයිබෝවන් කියලා කිට වෙන වෙලාවක් තියෙනවා. ඊට පස්සේ ඒක සාර්ථක වුණාට පස්සේ වනස්පති යුගයට යනවා වනස්පති යුගය කියලා කියන්නේ ඒ පුරුෂයෙක්ගේ වනස්පති යුගයට යනට අවුරුදු 40ත් 60ත් අතර ජීවිතය ගත කරන්නේ එයා තමන්ගේ අම්මටයි තාත්තටයි උපස්ථාන කරන කන්න දෙන බොණ්ඩ දෙන කෙනා බවටපත් වෙනවා තමන්ගේ පවුලගේ අම්මට තාත්තටයි කන්න දෙන බොන්න දෙන උපස්ථායක බවටපත් වෙනවා පවුලේ ඔක්කොම එයාගේ පාලනය යටතේ ඉන්නේ යාළුවෝ පවා යාට හොඳයි උඹ ආදර්ශවත් ජීවිතයක් ගත කරන්න කියලා කියනවා. හැම කෙනාටම නායකත්වය දෙන කැලීම දැච්ච විශාල ගහක් වගේ පලාත වසාගෙන ජීවත් වෙනවා වනස්පති වෘක්ෂයක් වගේ. ඒක තමයි ඒ පුද්ගලයාගේ ඒ ජීවිතයේ රැස් විඳින වෙලාව, තෙද විඳින වෙලාව. ඒ Hindu ආගමේ කියලා දෙනවා ඒකේ පළවෙනි දරුවාට පළවෙනි දරුවා හම්බ වෙච්ච දවසේ මේ සියල්ල මතයලා දාලා සන්‍යාසි වෙනවා. සංඥාසි වුණාට පස්සේ ඔය කියන චිත්ත විවේකයේ සඳහා කටයුතු කරනවා. චිත්ත විවේකයේ සඳහා කටයුතු කරන්න වෙච්චහම කැලේට ගිහිල්ලා යසුකම් කොටස ඉවරයි. ඔය ධ්‍යාන භාවනා කරලා ඔය නීවරණයෙන් තොර කරගත්ත හිත ආපුවාම ඒ බුදුරණ අභිඥා පැත්තෙන් හෝ එහෙම නැත්නම් නිර්ආමිෂ සුඛේ පැත්තෙන් ජීවිත ගත කරන්න පුළුවන්. මේකේ මේ මේ ශිල්පේ ප්‍රතිඵල තමයි ඒ ඉන්දියාවේ හිටපු ඉරිසින්නාසලා තුන්කල් දැකලා අපිට පෙන්ලා දීලා තියෙන මේ නක්ෂත්‍රය ආයුර්වේදයේ ඒ වගේම අතීතයේ සහ අනාගතයේ බලන්න පුළුවන් ගති ඊට ප්‍රත්‍යහාර ටික. මොන්නේ බත්ති කරත්ත සූත්‍රයේදී බුදුහාමර පෙන්නන්නේ මේ විවේක දෙකට වූ පරම වූ උත්තරීතර වූ තව විවේකයක් තියෙනවා මේ කියන නිවන ධර්මයන්ගේ යට තට්ටුවේ කාපට් එකේ යට තියෙන දූවිලි වගේ අනුසය කෙලස් කියලා જાතියක් තියෙනවා. ඒ අනුසය කෙලස් වලින් නිදහස් වෙනවා කියන එක කවදාකවත්ම Tamanට හිතන දෙයක් නෙවෙයි කියලා කියනවා. කෙනෙකුට ස්වයම්භූ වශයෙන් කවදාකවත් මේ දැන් මේ දෙකක් අයින් කරලා සීලෙන් අයින් කරලා සමාධියෙන් අයින් කරලා කෙලෙස් නැතුව ජීවත් වෙන වනස්පති යුගයේ ජීවත් වෙන කෙනෙක් වගේ තියල්ල පිළිබඳව අධිකාරී ශක්තියක් ඇතුව බලවත් තේරවත් ඉන්න කෙනාට ඉතාමත්ම අමාරුයි අඳුරලා දෙන්න මේ යකටව කෙලෙස් මට්ටමක් තියෙනවා ඕකෙන් තමයි සංසාර ගැටේ වදින්නේ ඕක තමයි තණ්හාවට හේතු වෙන, ඕක තමයි මාන්නයට හේතු වෙන, ඕක තමයි දෘෂ්ටියට හේතු වෙන්නේ. ගහක් කැපුවට මුල දක්කම කපලා අයින් කරාට වල්ලුල තියෙනවා නම් ආයෙ මුලෙන් ආයෙ දල් වෙනවා. ඒ වගේ මේ අනුසය කෙලෙස අයින් කරනකම් කවදාකවත් අපිට ඒ ගහ විනාශ කරයි කියන්න බෑ. ඒ නිසා සර්වචන්නාංශයේ විදිහ ගහේ කොළදාව අයින් කරාට කඳ අයින් කරාට යට තියෙන දේට මේ කාම ලෝකේ ගත කරන නැත්නම් ආධ්‍යාත්ම ලෝක ගත කරන අයට පෙන්වන්නට අර්ථ දොරවිරුත් කර දීමක් තමයි මේ බද්දේ කරත්ත සූත්‍රයේදී කියන්නේ ඒ කායි විවේක චිත්ත විවේක හදාගෙන ඒක නැතුව නම් කොහොමඩක්වත් කරන්න බෑ ඒක හදාගෙන ඊට යට තියෙනා වූ මේ අනුසය කෙලස් පිළිබඳව අනුසය කෙලස්කින් අයින් කිරීමෙන් ඇතිවන මේ විවේකයට තමයි භද්‍රයි කියලා කියන්න පුළුවන්නේ මංගලයි කියලා කියන්න පුළුවන්නේ සුභයි කියලා කියන්න පුළුවන්නේ සියලු සැප දෙන්නා වූ තත්ත්වයක් කියලා කියන්න පුළුවන්නේ. මොකද අනික් හරියනම් මම හිතනවා අපි සංසාරේ ඔක්කොම විඳලා ඇති. අපි සංසාරේ ගමනදී අනන්තවත් ඒ වගේ ධ්‍යාන භාවනා කරලා බ්‍රහ්ම ලෝක දිවි ලෝක සම්පatti ලබන්නේ. නමුත් අපිට අර යටතට්ටුව පොළවෙන් යට මේ ගොඩනැගිල්ලේ ෆවුන්ඩේෂන් එක යට කරලානේ දැන් තියෙන්නේ. අන්න ඒක ඇල දකින්න වගේ ඒ යට තියෙන අනුසය කියලා දැකලා ඒකෙන් විවේකී ලැබුවොත් ඒ සඳහා තමන්ගේ ජීවිතය ඒක තමයි මගේ පරම යුතුයකම කියලා සකස් කරගත්තොත් අනේ එයාට කියනවා බද්ධේ කරත්තයයි කියලා. සුන්දර වූ උත්තරීතර වූ එකලා භවයට බැඳිච්ච කෙනා. ඉතින් එදින්දි මම ටිකක් පරිස්සම් වෙන්න ඕනේ මොකද උඟ දෙනෙක් මෙතන තියෙන්නේ ඉන්නේ ගියත්. නැත්තම් ඕනේ කරලා තියෙන්නේ half boil කරගන්න. සම්පූර්ණයෙන්ම මේක අයින් කරලා කිව්වොත් එහෙම ඔතන තැයෙන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා ඔයගොල්ලන්ගේ හිත මේකට බැඳගෙන ඊ ගමනට ක්‍රමවේදීව මේ ප්‍රයත්නයෙන් ගෙනිනවයි කියන එක නටන කකුලේ ගිජ්ජි කපනවා වගේ වැඩක්. එතෙන් දියටින් ගින්දර ගෙනියන වගේ වැඩක්. ඒක කොහොමඩක්වත් මවන්නේකට කරන්න පුළුවන් ශක්තියක් නෑ මේ සූත්‍රයකට සම්බන්ධ කරලා මේ සරුවච්චන් වහන්සේ පෙන්වන ධර්මතා හරහා අපි දෙගොල්ලම එකතු වෙලා මේ පොඩ්ඩක් විස්තර කරලා බලමු පටහැරලා බලමු විවරණය කරලා බලමු විචිත්‍රු කරලා බලමු කියන එක විතරයි මට කරන්න පුළුවන් වෙන්නේ හැබැයි එහෙම කියලා කොම් කරන්න හොඳ නෑ ඔක්කොම කරන්නේ නැතුව පෙන්ලා දෙන්න ඕන විප්ලවීය අදහසක් තියෙන කෙනාට. රැඩිකල් වාදී කෙනාට ওই සම්ප්‍රදාන කුල කල්පනාවෙන් නම් කවදාක කපට ඔය පැත්තට යන්න බෑ. මොකද සම්ප්‍රදාන කුල කල්පනාව අනිවාර්යයෙන්ම චපල බවට යටයි. මායාවික බවට යටයි. ෂට බවට යටයි. ඒක ධර්මය ආගමෙන් එහාට යන්න දෙන්නේ නැතුව හිර කරනවා. අපි ආගමකට බන්ධන. අපි සම්ප්‍රදායට බන්ධන බන්ධලි වල අපි කරත් වෙනදගත්තු ගුණෙක් වගේ, පැටිපාගෙන හරකෙක් වගේ අපි මේ සංසාරේ වටවලල්ලේ කියන. ඉතින් අපිට සිද්ධ වෙනවා ඒ සංසාර බන්ධන මෙහිමයි කියලා දැනගෙන ඒක හරහා යන අර විප්ලවීය අදහසකින් නැත්නම් මේ ගඟදිගේ ඉහළට පින්න ගමනේ යන්න. ඉතින් ඒ අනුව යම් කිසි කෙනෙක් මේ ආනාපාන සති භාවනාව කරලා ආනාපාන සති භාවනාවේදී මතුවෙන රූපාකාරය රූපාකාර කිව්වට ඒ රූප නිසා මතුවෙනා වූ විඥානයේ පෙරලිය තමයි මෙතන වැදගත් වෙන්නේ. රූප ධාතු රාග විනිබද්ධ විඥානය කියලා මේකට යම් තැන් වල සරුවචන සඳහන් කරලා තියෙනවා. මේ රූප ධර්මය ගොරෝසු වෙනකොට එක විඥානයක්, රූප ධර්ම සියුම් වෙනකොට තව විඥානයක්. ඒ අතරමැද මාර්ගයේදී ගොරෝසු තන්ලා සියුම් පැත්තට යනකොට යම් යම් ආකාරයට රූප ධර්ම විපරිණාමයටපත් වෙනඳ ඒ ඒ ආකාරයට සාපේක්ෂව විඥානයගේ පරිණාමයක් සිදු වෙනවා. රූපාකාරයේ පරිණාමය දැකීමලත් කායන පස්සනාව කියලා කියනවා. විඥානයගේ පරිණාමය හිතන තරම් ලේසි නෑ. ඒක වේදනා සංඥා සංස්කාර හරහා ගිහිලා තමයි විඥානේ කොට කරන්න වෙන්නේ. ඒ නිසා ඒකට ආදර්ශයක් වශයෙන් ඉස්සලා පෙන්වන්නේ ඒ රූපාකාරයගේ වෙනස්කම්. ඒකට ඇති වේදනා ගැන කලබල වෙන්නත් එපා. සංඥා ගැන කලබල වෙන්නත් එපා. සංස්කාර ගැන කලබල වෙන්නත් එපා. විඥාන විඥාන වශයෙන් කලබල වෙන්නත් එපා. මේ රූප ධර්ම පිළිබඳව අපි සුතමේ ඥානෙ, චින්තාමේ ඥානෙ, තන්මේ ඥානෙ තේරුම් ගත්තොත් ඒක නැවත නැවතත් නැවත නැවත හිතට පේන දෙනකොට දැනගත්තත් හොඳනගත්තත් රූප ධර්මයන්ගෙත් පරිණාමය සිද්ධ වෙනවා. ඒ නිසා ආනාපානෙ දිහා බලන්න පටන් අර ගන්නකොට ඒ යෝගාවචරයට අර ඊයේ හවස අපි මතක් කරගත්තා වගේ රූප බලමින් සද්දාසමින් ගන්ධ රස පහස විදිමින් බාහිරාවත් පර්තිව ගත කරපු මේ ජීවිතය නැත්නම් මේ විඥාණය ඇතුළට නම ගන්නවා කියන එක ලොකු ආශ්චර්යයක්. ඒ කවවම කවදාකවත් දෙවැන්නිකුර කර දෙන්න බෑ. කවවම කවදාකවත් බලෙන් පටවන්න බෑ. ආසාවක් තිබුණත් උවමනාවක් තිබුණත් නොයෙන්න ඉඩ තියෙනවා. ඒක අනාත්ම ධර්මයක්. ආඳුම්ට්ටු කරන්න බෑ. පාලනයකට ගන්න බෑ. කරන්න තියෙන එකම දේ තමයි දහස්වර කරලා කරලා කොහොම හරි අතුරට නමාගන්නේ. ඒ නිසා ආධුනික යෝගාවචරය කියුවා නවීන නැත්නම් ප්‍රවීණ කෙනෙක් හෝ වේවා ඉඳගත්තර පස්සේ කයට හිත නම්ව ගන්න පුළුවන් නම් ඒක ලොකු ප්‍රවිෂ්ඨයක් ලොකු ආරම්භයක් වෙනවා. අන්න එහෙම හරවගත්ත පමණින්ම වායෝ පොට්ටබ්බ ධාතුව විතරක් නෙවෙයි ඉක්මතු වෙන්නේ. নানা ආකාර දේවල් ඉස්සරහ කොයි එකත් වළංගුයි. නොසර්වචන්සේ ඉංගියක් දෙනවා මේ වායෝ පොට්ටබ්බ ධාතුව එක තමයි දොරටි යන්න පුළුවන් ඉන්නේ මොකද ඒ කම්පන චංචල බව දකින්න හිත හිතට පහසුයි. මෙන්න මේ කම්පන චංචල බව බලාගෙන ඉන්නකොට හිත පිට නොගෙයින් ආනාපාන මෙහෙట్లా මේ ඇතුළ වෙනවා මේ පිට වෙනවා මේ ඇතුළ වෙනවා මේ පිට වෙනවා කියලා හොඳට බලන ඉන්නකොට ඒ යෝගාවචරයට මේ අරමුණෙන් හිත ගිලිහි නොයම් පිණිස නැවතත් අතීත අනාගතයට රූප වලට ශබ්ද වලට ගන්ධ රස නොයම් පිණිස අරමුණේ හිත උලන්න සිද්ධ වෙනවා අතුල්ලන්න සිද්ධ වෙනවා ආලිංගනය කරන්න සිද්ධ වෙනවා ප්‍රේම කරන්න සිද්ධ වෙනවා ඇලි ගලි වාසය කරන්න සිද්ධ වෙනවා මේ සඳහා තමයි භාවනා උපක්‍රම රාශියක් මතු කරලා දෙන්නේ ආස්වාද ප්‍රසවාස වශයෙන් මෙනෙහි කරන්න උත්සන්න කළ බලන්න ආසන්න කළ බලන්න ඒකට ප්‍රයත්නයක් වශයෙන් තමයි කියන්නේ ආස්වාදයෙන් ප්‍රසවාසයෙන් වෙන් කරලා බලන්නයි කියන ඒකේ බැලීමේ වෙන හම්බ වෙන නම්බු නාමයක්වත් ලාභයක්වත් මොකක්වත් නැහැ ඒක වෙන්නේ හිත තවදුරටත් තියුණු කරන එකයි ඒ මේ විදිහට යම් විලාකට යෝගාවචරයට මේ ආස්වාසය මේ ප්‍රසවාසයයි නැත්නම් මේ ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි මේ ප්‍රස්වාසයයි ආස්වාසේ නෙවෙයි කියන සංසුද්ධිය ආවනම් ඒ යෝගාවචරණ අනිවාර්යයෙන්ම බලාපොරොත්තු වෙන්න පුළුවන් දෙයක් තමයි ආස්වාද ප්‍රසවාස දෙක අතර වෙනස දක්වපු කෙනාට ඒ අරමුණේම නැවත නැවත උනන්දුවෙන් එළඹ සිටි සීයෙන් සහ ප්‍රතිහත වීරියෙන් කරනකොට ආස්වාසයේ ඉඳලා ආස්වාසයටත් මොනවදෝ වෙනස්කමක් වෙන්න පටන් ගන්නවා ප්‍රසවාසයෙන් ප්‍රසවාසයේ වෙනස්කමක් සිදු වෙනවා මෙන්න මේකට හරියට සීනක් කන්නඩයක් දැල්ලා බලනවා වගේ අන්ධකාරයේ ටෝච් එකක් ගහලා බලනවා වගේ කොහොමද කාලානුරූපව මේ ආස්වාසය මේ ප්‍රස්වාසය එන්නේ එන්නේ වෙනස් වෙන්නේ කියන එක තමයි සරුවචන් වහන්සේගේ සතිපට්ඨාන සූත්‍රයේ දීගං වාස සන්තෝ දීගං අස සාමීති පජානාති රස්සං වාස සන්තෝ රස්සං අස සාමීති පජානාති කියලා මුලින් මුලින් ගොරෝසුට දීර්ඝව වැඩිච්ච මේ ආස්වාසය බලාන එහිම හිත නිමග්න වෙනකොට මේ වර්තමානයේ මතුවෙන මතුනේ දේවල් පච්චුප්පන්නං කියෝ ධම්මං තත්ත සත්ත විපස්සටි කියන විදිහට යනවනම් මේකේ කෙටි වීමක් සියුම් වීමක් වෙන්න පටන් ගන්නවා. මේක බොහොම හොඳ නිරීක්ෂණයක්. ඒ වගේම විවේකයේ පිළිබඳව හොඳ අර්ථකථනයක් දෙනවා. ගුරුසුකම කියලා කියන්නේ අවිවේකී තත්ත්වයක්. අරමුණ සියුම් වෙනවයි කියලා කියන්නේ විවේක වෙනවයි කියන්නේ. බද්ධේ කරත්තට බොහොම කිට්ටු මේ වැඩි. දැන් මේ සිවුම් වෙනකොට අපි සාමාන්‍ය භාෂාවෙන් කියනවා අරමුණ මේ සිවුම් තත්ත්ව ගොරෝසු තත්ත්වෙන් සිවුමුණා. ඕලාරික තත්ත්වෙන් සිවුමුණායි කිය. මේ සිවුම් වෙනකොට අර භාවනා අරමුණට ශ්‍රද්ධාවෙන් එහෙම නැත්නම් සාදර භවින් ලාංගුනේ නැත්නම් ස්වභාවයේ තමයි මේක එපා වෙන එක. ඒක කියන කුප්ප තත්ත්වය කියලා. කිපෙනවා. බලහන් ඉන්නකෝ දැන් පේන්නේ නැහැ. ඒකට අරමුණ සියුම් වෙලා ලස්සනට මේ විවේකයට ගෙනියන්න හදනකොට විඥානයේ තියෙන කපටිකමට ෂටකමට එයා ඒක කුප්ප තත්ත්වයකට පත් කරනවා. එතන අසංකුප්ප වෙන්න ඕනේ එතනදී. සංකුප්පයි කියලා කියන්නේ අරමුණ සියුම් වෙනකොට කුලප්පු වෙනවා. කලබල වෙනවා. කම්මැලි වෙනවා. නිරස වෙනවා. නිදිමත වෙනවා. ඒක ඉතින් කාගවත් දෝෂයක් නෙක ඇති. අන්නේම අසංකුප්ප தත්තට යන්න නම් අපි මේ අතීතේවත් අනාගතේවත් නොගොහින් රූප ශබ්ද ගන්ධ රස වලට නොගොහින් වේ රූප ධර්ම දිගේම යනකොට අතීතේ අනාගතේ ගියා වගේම තරහක් සහ ආසාවක් මේකේ පහළ වෙනවා ඉස්සෙල්ලා පහළ වෙන්නේ මේ කුප්ප தත්තේ කිපෙනවා ඒකයි මේ නිවන් දැකපු දවසේ බුදුසසුනanse කිව්වේ අකුප්පාමේ චේතෝ විමුක්ති කියලා මගේ මම ලැබුවා චේතෝ විමුක්තිය කායි කිපෙන්නේ නැහැ ඒක. අරමුණ නොදන්වත් කිපෙන්නේ නැහැ වැඩි උනායි කියලා සන්තෝෂ වෙන්නෙත් නැහැ. අන්නේ අසංකුප්ප தত্ত্বය යෝගාවචරයට බල කලාසුකින් තමයි මේ තමන්ගේ භාවනාව ගැන කතා කරනකොට කෙනෙකුට කියන්න පුළුවන් තරම් ධෛර්යයක් පහළ වෙන්නේ. මොකද අපේ හිත පැකිලෙනවා අපේ හිත මන්දෝත්සාහය වෙනවා අපේ හිත ඉච්ඡා බංගත්වයටපත් වෙනවා. මේ භාවනා ජීවන කියලා හිතෙන්නේ. ඉතින් කවදා හරි යෝගාවචරයට කමඨහං සුද්ධනකට කියන්න පුළුවන් තත්ත්වයට આવොත් ආරවුණ සිව් වෙනත් යනවා. එතකොට මේ නිදිමත ගති කම්මැලි ගති එනවායි කියලා ඒක බද්ධේ කරත්තව මේක මේ විවේකයේ ලකුණක් විදිහට කියලා කියන්න පුළුවන් නම් ලොකු මේ ජයග්‍රහණයක්. ඒක ඒ විදිහට හොඳට සිවුම් වෙලා සිවුම් බව හොඳයි කියලා විවේක වෙනකොට අතිරේක තෑග්ගක් විදිහට ප්‍රීති ප්‍රමෝද පහළ වෙන්න පටන් ගන්නවා. එතකොට අසංහී සංහීර භාවයට යනවා. අරමුණේ බැඳී ගන්නවා. මෙතන කියනවා අසංහීරං අසංකුප්පං. කිපින්න දෙන්නත් එපා, ගැටෙන්න දෙන්නත් එපා, නීරස වෙන්න දෙන්නත් එපා. නීරස වෙන්න දෙන්නව නෙමෙයි. ඒ කියන්නේ බය වෙන්න බෑ හැටි. හරි ගියාට පස්සේ සතුටක් ඇති වෙනවා. ඒ හැටි මේ දෙක මැද දැනගෙන තං තං දිස්වා මනුබ්‍රෝහේ දැනගෙන අන්න වෙන සත්‍යය වර්ධනය කරන එක භාවනා කරන එක බහුලීකත කරන එක තමයි කායන වසනය කියලා පැමිණෙනවා කියලා කියන්නේ. සිං වෙන්න වෙන්න වෙන්න වෙනකටත් වඩා ලොකු සතියකින් වෙනකටත් වඩා ලොකු විවේක මේ කාය විවේක නෙමෙයි දැන් චිත්ත විවේකයටත් ඉක්මවල යන්න හදන්නේ කියලා. ධෛර්යය දෙන්න නම් බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම කියන කවදාකවත් ගුරු උපදේශ රහිතව සර්වචනාසේ ඒකේ පරතෝ ഘോഷේ නැතුව යෝනිසමනස්කාර නැතුව සිද්ධ වෙන්නේ. ඒ නිසා මේක උණයි කියලා පශ්චාත්තාප වෙන එක නෙමෙයි කරන්න තියෙන අපි නැවත නැවතත් කරලා මේක දන්න අයිතිවාසිකමක් අපේ තේරවාදී අපි යොදලා මේ මනාප වෙන්නත් එපා අමනාප වෙන්නත් එපා වෙස්පර්ලියක් වෙනවා. විපරිණාමයක් වෙනවා. අන්නේ විපරිණාමයේදී අසංහිලං අසංකුප්පං විදියට නිසැලී බැඳුනා වූ එකලා බවට උත්තරීතර එකලා බවට බැඳිච්ච ගතිය තමයි මම මධ්‍යකරත් එක්ක වශයෙන් දිනු කරන්න කියලා ඉදිරියට යනවා කියලා කියන්නේ ඕනම කෙනෙකු කල්පනා කරලා බලන්න පුළුවන් ලෝකයට කිසිම විශේෂක නැති පුහුණුවක් මෙතන තියෙනවා. ලෝකායත විශ්යන් වල ওই දෙක හරහා යන ගමනක් කවදාකවත් කරන්න බෑ මොකද මේ දෙකට අහුවෙන්නේ නැතුව මේ මැද කියලා තෝරාගත්ත වර්තමාන ආරමුණේ වත් නොබැඳී කියලා කියන එක කවදාකවත් භාෂාවකින් විස්තර කරන්න බෑ අත්දැකීමෙන් පමණයි එනිසා එතනින් එහාට මේ ආරමුණ සියුම්ුණත් අතහැරලා නින්දර වැටෙන්නේ නැතුව අනේ දැන් සියුම් වුණා කියලා සතුටු වෙන්නේ නැතුව ඒව එනකොට ඒවට නොසැලී නොබැඳී ඉදිරියට යනවා කියන එක කවදාකවත් Tamange අත්දැකීම තව කෙනෙකුට දෙන්න බෑ. ඒක ඉතාමත්ම වටිනා ජීවිතයක තියෙන පළවෙනි පන්ති අත්දැකීම. හැබැයි මේ කියන්නේ නිවන නෙවෙයි. මෙතනින් තමයි මේ යෝගාවචරය අර හිතේ තියෙන ඊගා මට්ටමේ කෙලෙස් වලට දොර අරගන්න. එහෙම නැත්නම් කියනවා නම් යටි හිතට පාර කපා ගන්න. ඔය සාමාන්‍ය සුරංගන කතාවල තියෙන්නේ යනකොට යනකොට වතුරක් හම් වුණා වතුර බහැල් බලනකොට වතුරයට බින්ගයක් තිබුණා බින්ගේ හරහා යනකොට ඔන්න අරක තිබුණා මේක තිබුණා ඔය කතාව යන්නේ හැම වෙලාවෙම ඔය සුරංගන කතාවල පෙන්නනවා පොළොවේ යට බහැලා යන ගමනක් ඒ කියන්නේ යකෙක් ආව අඟුරු කැලක් දුන්නා හරි ගියා ගින්නක් ආවා වතුර දැම්ම හරි ගියා මේකම තමයි යන්නේ ඒ වගේම තමයි භාවනා කරනකොටත් එතෙන්ට එනකොට මේක හීනයක්ද සුරංගනා කතාවක්ද නැත්නම් මනෝ විකාරයක්ද කියලා තේරෙන තරමට මේ සියුම් ධර්ම වලට බැඳීම සහ ගැටීම ඉතාමත්ම සියුම්ම සිද්ධ වෙනවා අපි ඒක කරන්න තියෙන එකම ක්‍රමයකට කමඨාන් සුද්ධ කිරීමෙන් සහ ධර්ම සාකච්ඡාවකින් හෙලි කර ගැනීමෙන් තමයි අපි මේකට පන්නරේ ලබා ගන්න. ඒ පන්නරේ ලබා ගැනීමෙන් අර විඥානයේ රූප රාග විනිබද්ධ විඥානයේ ඉඩ දෙන්නේ නැතුව ඒ වගේම නීවරණෝ නිසා කැලකිච්ච විඥාණයට ඉන්ද්‍රියබද්ධ නොවිච්ච විඥාණයට බාධා කරන්නේ නැතුව අර අනිදස්සන විඥාණය දිහාට නැත්තම් ඒ විවේක වෙන විඥාණ දිහාට ගමන් කරනවා කියලා කියන්නේ ඒ මෙතෙක් තිබුණ හැම පින්කමකම හැම දක්ෂකමකම ඊටාත්ම උත්කෘෂ්ට අවස්ථාවක් ඉතින් එවැනි චිත්තක්ෂණයක් මතු කරගන්නවා කියන එක තමයි මතු කරන එක දිගට පවත්නවා කියනකොට පුදුමාකාර කැපකිරීමක් කරන්න ඕනේ කොච්චරද කියනවනම් තමන් මෙතුවා කල සංසාරේ ගినాවෝ ruci අරුචි කන්ටික පාවා දෙන්න වෙනවා තමන්ගේ යම් පෞරුෂත්වයක් තිබුණා නම් මම මේ රසලෝලී කෙනෙක් නිර්මාණශීලී කෙනෙක් එහෙම නැත්නම් ඉද්ධි විරුද්ධ ප්‍රාචාරය පාන්න පුළුවන් කෙනෙක් මැජික් පෙන්වන්න පුළුවන් කෙනෙක් ඒක සේරම මේ මල්ල බිම තිබ්බේ නැත්තම් පාව නොදුන්නොත් එහාට යන්න බෑ ඒ නිසා මේ මට්ටම බැන්නට පස්සේ ගොඩ එන්නේ ගිය මනුස්සයා නෙවෙයි ඉස්තිර වෙනසක් වෙලා නෙවෙයි අඩු ගානේ දැනගෙන ඉන්නේ මේ ජීවත් වෙන සම්මුති ලෝකයේ තියෙන මේ මවාපෑම් ආලවට්ටම් බහුරූකෝලම් මේ සේරම තියෙද්දි මෙව්වම ගත කිරුවොත් අපි කවදාකවත් මේ පරිශීලනය කරන්න වෙන්නේ ඒ නිසා පියවා 100ක් අයින් කරනවත් නෙවෙයි පරිශන මට්ටමක කෙටි කාලයක ඒව පොඩ්ඩකට බහා තබලා මේ ගැඹුරු මට්ටමකට යන්න ගියොත් ඒ රූප ධර්ම වලින් විස්තර කෙරුවා වගේ අපිට ඉස්සරහට උත්සාහ කරන්න පුළුවන් මේ රූප ධර්මයන් ගලන් කිරීමෙන් ලබන මේ ඊටාම සූක්ෂම தত্ত্বය වේදනාචෛසිකයට වැටිච්චාම කොහොමද ඒක සුද්ධ වෙලා යන්නේ සංඥාචෛසිකට වැටිච්චාම සංස්කාර වලට වැටිච්චාම අවසානයේ විඥාණයට යන එක. ඉතින් මේ ඉදිරි දවස් කීපෙදී අපි බලාපොරොත්තු වෙමු ඒකට මේ කොටනගාගත්තු පරිසරයේ ඉඳගෙන ඒ ප්‍රක්ෂේමයේ මේ ඒ ඉරම ඉදිරියට ගමන් කිරීමෙන් අපි දැනට ලබාගෙන තියෙන යම් විවේක කාමී ගතියක් එකලාභාවකට උහුදකලාවකට කැමැත්තක් තියෙනවා නම් ඒක තවදුරටත් දියුණු කරගෙන ඒක පෙරදිලකත් වැරදිලකත් කොන් වීමක්වත් සමාජයෙන් බැටකෑමක්වත් නෙවෙයි බුද්ධ ආදී උතුම්යන් වහන්සේලා විසින් හැපයි සුන්දරයි දේශනා කරලද වටනා දෙයක් අපිටත් අපේ ජීවිතයේදීම ඒක සාක්ෂාත් කරගන්න අපි මේක පාරේ මේක පාර නෙවෙයි මේක සම්මාදිට්ඨිය මේක සම්මාදිට්ඨිය නෙවෙයි මේක යොන්සමනස්කාරය මේක අනුසමනස්කාරය කියන මේ දෙක වින් කරගන්න වෙනවා දෙකම තියෙනවා එක්කෙනෙක්වත් ඒක නැති කමෙන් පෙළෙනා නෙවෙයි අපිට වෙන් කරන්න තියෙන්නේ කෙරෙන්දිය වෙන් කරන්න වගේ පැහැදිලියෙන් වර්ධිය වෙන් කරන්න වගේ ඉදිරි ගමනකට ඒ සඳහා තමන්ගේ හිත ඇතුළේම පහළ වෙන මේ කුසල ඡන්දය අදිමොක්කේ වගේ චෛත්‍යකයන් ඉතාමත්ම තදින් බලපානවා ඒකට මේ ධර්මයෙන් නැත්නම් මේ බද්ධ කරත්ත සූත්‍ර විග්‍රහයෙන් කරන්නේ එවැනි මේ ශ්‍රද්ධාවට කුසල ඡන්දයට අදිමොක්කේට පුළුවන් තරම් ධෛර්යය දීලා දැනට අවිල තියෙන තැන සිට ඉදිරියට තල්ලු කිරීමට ගැම්මක් ලබා දෙන එකයි. ඉතින් අපි මේ පළම ධර්ම දේශනාවේ සඳහා අනිවාර්යයෙන්ම ශක්තිය බලය පිණිස ශ්‍රද්ධාව පිණිස හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනාව මම නැත කරනවා මෙතනින් සියලු දෙනාටම සැනසීම දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ කාලසටහන හැටියට ඇත්තටම ඔව් තුනට නතර කරන්න තියෙන්නේ මම කොහොමදක් හරි මගේ නරක පුරුද්දක් තමයි පැයෙන් නතර කරන්නේ නැති එක. විනාඩි 15ක් විතර අරගෙන තියෙනවා වැඩිපුර. තව විනාඩි 45ක් අපි බලාපොරොත්තු වෙනවා සක්මන් කරන්න. සක්මනේ පස්සේ හතරට මෙතන එකතු වෙනවා නැවත පරියන්කයක් සඳහා. විනාඩි 15ක් වැඩිපුර ගත වෙලා තියෙන බව මතක් කරාට පස්සෙත් මම අහනවා කාටරි මේ කියූප එක පිළිබඳව කෙටියෙන් පිරිසුදු කරගන්න ප්‍රශ්න කරන්න හෝ ප්‍රකාශ කරන්න දෙයක් තියෙනවා නම් අපි ඒකට වෙලාව ගමු. එහෙම නැත්නම් අපි යනවා සක්මන සඳහා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.